තුන්වෙනි පන්තියේ පොතේ තවත් කාරණාවකට ප්‍රවිෂ්ටි ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. එතනදී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කතමේ ඡායෝ ධම්මා දුප්පටි විඥා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ ඥානයේ හැටියට දැනුමේ හැටියට සාමාන්‍ය මිනිසෙකුට අවබෝධ කරගන්න අමාරු විනිවිද දැක ගන්න අමාරු හරහා බලන්න අමාරු ධර්ම තුන මොනවද කියලා උන්වහන්සේ අහනවා. අපි ඊ වෙනකන් මේ හාන භාගීය ධර්ම විශේෂ භාගීය ධර්ම විස්තර කරලා අතුරු ප්‍රශ්නක් නගනවා මිනිස්සෙකුට නැත්තම් කියනවා නම් ලෝකවාසී සත්වයන්ට දැක ගන්න අමාරු විනිවිද දකින්න අමාරු වටහා ගන්න අමාරු ධර්ම තුන මොනවද කියලා කිස්සෝ නිස්සරණීයා ධාතුයෝ නික්මීම් තුනක් තියෙනවා නිස්සරණ ධාතු තුනක් තියෙනවා ඒ තුන තමයි අමාරු කියලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මුත්‍ර දෙනවා. ඊට පස්සේ උද්දේශ වශයෙන් නිස්සරණීයෝ ධාත් නිස්සරණීයා ධාතියෝ කියලා සඳහන් කරලා නිද්දේශ වශයෙන් එක එකක් නම් කරනවා කාමානමේතන් නිස්සරණං යදිදන් නෙක්ඛම්මං මේ ලෝකේට අපි කියනවා කාම ලෝකේ කියලා මේ කාම ලෝකයේම ඒ කාම වස්තුන්ට ඇලීගත කිරීම తත්‍ර తත්‍රාభిනන්දිනී කියලා එතන එතන ඇලී ගන්න කතිය තමයි කාමයේ ස්වභාවය. කොහොල්ල වගේ. ඉතින් යම් කිසි කෙනෙක් ඒ කාමෙන් නික්මීමක් කරන්න ඕනයි කියලා හිතනවනම් එහෙම කියන ධර්මයක් ගරු කරනවනම් නැත්නම් එහෙම තර කරන ධර්මයකට අනුව කටයුතු කරනවනම් ඒක මොනම විදිහකින්වත් කාටවත් තේරෙන්නේ නැහැ. ඒක දිහා ලෝකෙ දිහා බලනකොට පේනවා. ලෝකයා කාම වස්තු හම්බකරනද නැත්නම් කාම වස්තුන්ට ඇලෙන්න ස්වභාවයෙන්ම ඇදිලා නැ හැටි. ඒක මේ මිනිස්යන් විතරක් නෙවෙයි සාමාන්‍යයෙන් අනිකුත් සතුන්ටත් ඒ කාම වස්තුන්ට ඇලෙන හැටි. ඉතින් අපි ඒකට සාහිත්‍ය කියනවා, సౌందර්යය කියලා කියනවා. ඉතින් මේ సౌందර්යය බුදු පුරාවට ලෝකේ තියෙන එකක්. ඉතින් අපි ඒක රස විඳින්මින් ඒ ඇලි ගලි වාසය කරනවා. මේකෙන් වෙන්වීමක් ගැන බුදු කෙනෙක් කිව්වත් අපි දෙසරක් කල්පනා කරනවා මේ මුළු ලෝකෙම කාමයට ඇලි ගලි වාසය කරද්දී ආලිංගන කරද්දී බුදුරජාණන් වහන්සේ කිව්වට මේ කාමයන්ගේ නික්ම යෑම දැක ගන්න අමාරුයි. ඒක තමයි පළවෙනිම දැක ගන්න අමාරු විනිවිද දකින්න අමාරු. එවනත මේ කාමයට වැඩිය කාමයෙන් නික්මීම සුවයලවන දෙයක් කියන එක මනුස්සයන්ට තේරෙන්නේ. දෙවෙනි එක තමයි රූපානමේතං යදිදා නිස් රූපානමේතං නිස්සරණං යදිදං අරූපං. ඒ කාමයෙන් වෙන් වෙන්න ඕන වුණාට වෙන් වෙන්න බෑ. ඒකට ශිල්පයක් තියෙනවා. ඒකට ප්‍රතිපදාවක් තියෙනවා. අපි රූප ධර්මයකට හිත යොදන්න ඕනේ. නැත්නම් රූප කර්මස්ථානෙට හිත යොදන්න ඕනේ. එහෙම නැත්නම් කායානුපස්සනාවට හිත යොදන්න ඕනේ. කාමයෙන් වෙන් වෙන්න. ඒක දැනගත්තත් ලේසි වැඩක් නෙවෙයි. ඉස්සල්ලා මේක තමයි කාමයෙන් වෙන්වීම යුතුයි කියන එක. කාමයෙන් වෙන්වීම අවශ්‍යයි කියන එක විනිවිදින්න බැරි ගතිය තමයි ලෝකේ තියෙන ප්‍රධානම බාධාව. ලෝකයාට පු탁ඥයාට ඒක ගත්තට පස්සේ යම් කිසි කෙනෙක් සෙල්ලමට හරි කමක් නැහැ. එහෙම නැත්නම් බොහොම අගයකින් ආඩම්බරකින් හරි කමක් නැහැ. මම මේ කාමයෙන් වෙන් වෙන්න ඕනේ කියලා අපි රූප අරමුණක් ඉදිරියෙන් තියාගන්න. තමන් ඉඳගෙන ඉන්න ඉරියව්ව හරි ආස්වාද ප්‍රසආසය හරි පිම්බීම හැකිලිම හරි සක්මණේදී වම දකුණ හරි හරි කියන රූප ආරම්මන කියලා නැත්නම් කායගත සති කියන එකටත් ගැලපෙනවා අන්නේ රූපය දිහා බලාන ඉන්නකොට ඒ රූපය ගෙවන් වෙන එක කිසිම කෙනෙකුට හිතා ගන්න බෑ ඒක හරියට අර කාම වස්තුන්ට ඇලෙන්න වගේ භාවනා කරන එකන අරමුණේ ඇලෙනවා නිමිත්තේ ඇලෙනවා කර්මස්ථානයේ ඇලෙනවා ඒ ඇලිච්ච කර්මස්ථානයේ මේ ඇලුම් බැඳුම් ගතිය නිසා ඒ කර්මස්ථානයේ ගෙවෙමින් ගෙවෙමින් යනකොට ඒක භාවනාවේ දියුණුවක් කියලා කෙලස් කැපීමක් කියලා හේතු කරලා දෙන්න බොහෝම අමාරුයි. මොකද යෝගාවචරය රාච්ඡන ලෝකයක් කාම ලෝකයක් නික්මීම සඳහා ගත්ත ප්‍රයත්නයේ ප්‍රතිඵලය තමයි ඒකෙන් ලැබිච්ච ලාභේ තමයි අපි මේ රූප කර්මස්ථානට හිත බඳින්නේ. ඒ නිසා අපි රූප කර්මස්ථාන පුදුමාකාර ආසාවක් ඇති කරනවා. අද දවල් ප්‍රශ්න රාශියක් කෙනෙක් අහලා තිබුණා කොහොමද අපි මේ රූප කර්මස්ථානියට ආසන්න කර ඒ රූප කර්මස්ථාන භාවනාවක් කරන්නේ? කොහොමද අපි රූප කර්මස්ථානයේ භාවනා කරනකොට ඒකට බාධාවල් එනකොට වෛර නොකර රූප කර්මස්ථාන භාවනාවක් කරන්නේ? ඒක නිසා මේ රූපය අරමුණු කරන භාවනා කරනකොට එතනක් තියෙන ලෝභ දෝෂ මෝහ ඉතිහාර සාමාන්‍ය කාම ලෝකයාගේ නැත්තම් කාම ගුණයන් සම්බන්ධ ලෝභ දෝෂ මෝහ වල හේවණල්ලක් රූප කර්මස්ථානයක් කරගෙන නැත්තම් අපි කොත් පරියංග භාවනාව සක්මන් භාවනා කරන එකකටත් ඇති වෙනවා. ඒ ඇති වෙච්චාම ඒ රාගයෙන් ద్వේෂයෙන් මෝහයෙන් වෙන් වෙනවා කියන එකත් අර කාම ගුණයන්ගෙන් වෙන් වෙනවා වගේම ශිල්පයක්. ඒක ලේසි නෑ. ඒ මොකද අපේ හිත හැම වෙලාවෙම වැඩ කරන එකට විරුද්ධව. හරියන හැම එකක්ම වැරදි කියලා කියලා දෙනවා. වැරදින හැම එකක්ම හරි කියලා කියලා දෙනවා. ඒක නිසා මේ රූපාන රූපානමේතන් නිස්සරණං යද්දං අරූපං කියන එක මේ අරූප ලෝකයක් එල්ල කරගෙන මේ ඉදිරිපත් කරගත්ත රූපාරම්මණය ගමන් කිරීම රූපාරම්මණය නික්මීම හිතා ගන්නවා. ඒක බුදු කෙනෙක් කිව්වත් කවුරුත් ඒක විශ්වාස කරන්නේ අපි මේ මුළු කාම ලෝකයක්ම ගෙවම් කරන්නට දුරුවන් කරන්නට වෙන්වීම සඳහා අඩේට ගත්ත මේ රූප අරමුණට අපි පුදුම විදිහට ඇලි බැඳි ගන්න නිසා භාවනා ලෝකයේම දිහා බලනකොට පේනවා ඒ කිසිම කෙනෙක් Taman ඉස්සරහින් තියාගත්ත අරමුණේ ප්‍රයෝජනෙයි සලකලා වැඩ කරන දන්නේ එක්ක රූපෙට ඇලෙනවා නැත්නම් අපි කිව්වොත් මේ රූප කර්මස්ථානයේ කොච්චර ඇලෙනවද කියනවනම් රූප කර්මස්ථානයේ හිත පිට ගියත් අඬනවා. රූප කර්මස්ථානයේ හිත පිට යන්න වෙච්ච හේතුවක් දැක්කොත් ඒ හේතුව හතුරෙක් වශයෙන් සලකනවා. රූප කර්මස්ථාන නැවත හිත පැමිණීම ප්‍රීතියක් කොට සලකනවා. ඒ තරමටම රූප කර්මස්ථානට ඇලෙනවා. ඉතින් එහෙම ඇලීමක් තියෙන කෙනෙකුට ඒ රූප කර්මස්ථානයේ ගිවන් වෙනවා දකින්නකොට දිනුවක් කියලා හිතෙන්නේ නැහැ. කෙලස් කැපීමක් කියලා හිතෙන්නේ නැහැ. එයාට හිතෙන්නේ මේ සතිය කැඩිලා, සීලය කැඩිලා, සමාධිය කැඩිලා ඒ හයියෙන් හුස්ම ගන්න. ආයෙත් හුස්ම ගන්න පෙළවෙනවා. එහෙම නැත්නම් සලුව ගසා දාලා නැගිටලා යනවා යන. එහෙම නැත්නම් නිින්දට වැටෙනවා. ඒක නිසා මෙතන විශේෂම භාවනා ලෝකයේ ප්‍රධාන විනිවිද දක්වන්න බැරි කිව්වට තේරෙන්නේ නැති ඔළුව අවුල් කරන ධර්මතාවයක් තමයි මේ ඉදිරියෙන් තියාගත්ත රූප කර්මස්ථානයේ ගෙවන් වෙනකොට නැත්නම් ඒක අරූපයක් බවට පත්‍යයකට එනකොට තියෙන ජවනිකා ටික කිසිම කෙනෙකුට සෞඛ්‍ය සම්පන්න විදිහට හසුරව ගන්න තේරෙන්නේ ඒක අර කාම ලෝකයෙන් අයින් වෙනවට වැඩිය ටිකක් අභියෝගශීලී හැබැයි හරි ජොලි වැඩේ. එච්චරයි කියන්නේ. අර හරියට කරලා මේකට අවිල්ලා මේකත් හරියට කරගත්තොත් බුදුහාමුදුරුවෝ රැස් වී දෙන්න පටන් ගන්නවා. ඒ තරම්ම ඒක සජීවී වැඩක්. නමුත් සාකච්ඡා කරනකොට තේරෙනවා කම මේ කමඨාන් සුද්ධ කරන ප්‍රශ්න වලින් තියෙන උගව දෙනකොට මේක තේරුම් ගන්න අමාරුයි. නමුත් සාකච්ඡා කරන්න වටින දෙයක්. මොකද ඒක හරි තේදවත් කරවන, ඔදවත් කරවන, භාවනා මනස අලුත් කරවන, කිරියම් කරවන ධර්මයක්. මේ දෙකම කරලා අපි මේ ලෝකෙමුත් අයින් වෙලා කාම ලෝකයෙන් රූප කර්මස්ථානයක් කරන ඒකත් ගෙවෙන කම්ම බලලා රූප කර්මස්ථානයත් අරූපේ දක්වම එනකම් බැලුවට පස්සේ යංකෝපන කිංචි භූතං සංකතං පටිච්ච සමුප්පන්නං නිරෝධෝ තස්ස නිස්සරණං එතකොට ආත්පසින්ම සද්ද එහෙන් එනවා යනවා වේදනා මෙහෙන් එනවා යනවා හිතවිලි එහෙන් එනවා යනවා මේව මගේ සම්බන්ධයක් නැතුව ඒව ඇති වෙලා නැති වෙලා යන්න පටන් අර ගන්නවා සම්පූර්ණ සිද්ධිය ඕටෝ පයිලට් එකෙන් දැම්මා වගේ නැත්තම් ස්වයං සිද්ධ වෙන්න පටන් ගන්නවා ආන්නේම සිද්ධ වෙන වෙලාවේදී ඒව ඔක්කොම මොහොතේ රැළ නගින්න වගේ මඩගෝරුවක පෙනව බුළු දාන්න වගේ මේ මතුවෙන ඇති වෙලා ඇති වෙලා ඉන්න කරදර නැති වෙනකොට සතුටක් ඇති වෙනවා. ඒව ඇත්තට මම හිතලා ගත්ත දේවල් නෙවෙයි. මම ඒව ඔක්කොම හිතලා ගත්ත දේවල් ගෙවම් කරලා මූල කර්මස්ථානයත් ගෙවම් කරලා හොඳට අවදියෙන් නිින්ද ගිහිල්ලත් නැහැ නිින්ද කියලා හැකේකුත් නැහැ ඉන්නකොට තේනවා ශබ්ද හිතවිලි වේදනා මනෝරූප ගොඩාක් දේවල් එනවා යනවා මඩ ගෝරුවක බබුලු දානවා වගේ ඇවිල්ලා යනවා එතකොට මේ ඉව යනකොට ගෙවන් වෙනකොට Tamande හිතෙනවා ඒක විසින්ම මතු වුණා මතු වෙනකොට ඒක කංකරච්චලයක් ගෙවෙනකොට ඒක සාන්තියක් ඒ නිසා මේ දෙක දිහා බලාගෙන ඉන්නකොට ඒ ගෙවන් වීම ඒ ධර්මතාවයේම කොටසක් විදිහට සිදු වුණාට ආයෙත් හේතු ඇතුනොත් ආයෙකමතු වෙනවා. හේතු නැති වෙනකොට ඒව නැති වෙනා වගේම හේතු මතුවෙනකොට ඒව මතුවෙනවා. ඒ නිසා මේක නිරුද්ධ වුණාට සදාකාලික නිරුද්ධ වීමක් නෙවෙයි වෙන්නේ. හට ගන්නා තාක් දේවල් නැති වෙනවා කියන ධර්මතාව වෙනවා. සහතික වෙනවා. නමුත් නිරුද්ධ වුණාට ආයෙත් මතුවෙනවා. හරියට කියනවා නම් මොහොත දිහා බලනකොට එක රැලක් බිඳලා ගියාට මොහොතට පාඩුවක් වෙන්නේ නැහැ. තව රැල් ලක්ෂ ගාණක්ම තියෙන මොහොතේ හැටි. බිඳිලා යන එක ඇත්ත. නමුත් මොහොතේ බිඳී යන ස්වරූපයක් තියෙනවා. රැළ මතු කරන ස්වරූපෙත් තියෙනවා. ආන්න ඒක දිහා බලලා මේකෙන් ඈත් වෙන එක, මේකෙන් දුක් කරදර නොගෙන සිටීම, මේක මමයි කියා නොගෙන මම නෙවෙයි කියන ගතිය ඒකත් කිසිම කෙනෙකුට තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඇයි එහෙනම් මතු වෙන්නේ? ඇයි ඒ පණ නැති වෙන්නේ? ඉතින් මතු වෙනකොට කනගාටු වෙනවා, නැති වෙනකොට සතුටු වෙනවා. මේ කොහෙදෝ යන දෙයකට. තමන්ට කිසිම සම්බන්ධයක් නැතුව එහෙම නැත්නම් තමන්ගේ චේතනාවක්, තමන්ගේ ප්‍රකල්පනාවකින් තොරව ඇති වෙලා නැති වෙලා යන දෙයක් අල්ලගෙන ඒක හිත කරදරයක් කරගෙන ඒක මම කයාගෙන ඒක මගේ කියාගෙන ඒක මගේ ආත්මය කරගෙන මේ වෙන ගතිය තකතිරුකම නිසාම ගන්න දුකක්. කොහෙදෝ යන දෙයක් මම කියාගෙන ගන්න දෙකක්. මේක මම නොවේ කියන දන්නවනම් නැත්නම් ඒකට සූදානම් මනසක් තියෙනවනම් Tamanට තේරෙන පටන් අර ගන්නවා මේ මේක මම නෙවෙයි කියන ගතියම මගේ නෙවෙයි කියන ගතියම මගේ ආත්මේ නෙවෙයි කියන ගතියම ඒ දුක් කරදරවල ඒවට මං කියන්නේ හිත් කරදර ගන්නවා කියලා හිත් කරදරවල ඉවරයක් වෙනවා මේකත් මොනම තාලින් කිව්වත් කවුරක්වත් හිතන්නේ නැහැ. ඒකත් හිතන්නේ නැහැ මම ඒවට හිත් කරදර ගන්න එක තමයි සදාචාරාත්මක වගකීම. ඒක නිසා කැක්කුම මාට තියෙන හැඟීම ඒ නිසා මේවට හිත් කරදර ගන්න එක තමයි යුතුයකම කියලා මේ මිනිස්සයෝ නිස්සරණේ වෙනුවට ඒ ඒ දේවල් වල බැඳෙන ගතිය කවදාකවත් කාමයාගේ ආදීනව නොදැන කාමයේ යෙදී කාමයේම ඉපදිලා කාමයේම ගත කරලා කාමයේ මැරි යන කෙනාට මේ ධර්ම මොනම තාලෙකින්වත් අදාළ නැහැ. ඒගොල්ලෝ මෙහෙම මෙහෙම නෙක්ඛම්යක් ගැන කල්පනාවක් නැහැ. ඒගොල්ලෝ තව මදි කාමය තව හොයමින් ඉන්නේ. ආන්නෙම හොයමින් ඉන්න කෙනෙකුට මේක අදාළ වෙන්නේ නමුත් කාට හරි හිතෙනවා නම් මේ කාමයේ කියන එක ගිනි අඟුරක් අතින් අතට මාරු කරනවා වගේ දෙයක්. මේ කාමය කියන එක හොරිය ඇදුනට පස්සේ කහනවා වගේ වැඩක් කසාන කහනකොට එන සනීපේ වගේ දෙයක් නැත්තම් තිබහට ලුණු අතර බොන වගේ දෙයක් ඉවරක් කරන්න බැරි දෙයක් කියන එක ලේස මාත්‍රයක් හරි තේරුණා නම් එයා වටපිට බැලුවොත් කවුරු හරි මේ කාමයාගේ ආදීනව වටහාගත්ත කෙනෙක් ලෝකේ ඉන්නවද කියලා ඒ කිනාට නම් හිතා ගන්න පුළුවන් වෙයි මේ මට විතරක් නෙවෙයි කාමයාගේ ආධිනව වැටහිලා තියෙන්නේ. තවත් අතරින් පතරින් තැන් තැන් වල කට්ටි ඉන්නවා. ඉතින් ඒ කාමයාගේ ආධිනව වටහාගත්ත හැම දිනාම ආධ්‍යාත්මිකයි ආගමිකයි. කාමයාගේ වටිනාකම ආධිනව තේරුම් ගන්න තු ආස්වාද පක්ෂය හැම දෙසාවෙලිම ජොලියට බරයි. එහෙම නැත්නම් රැල්ලට වැටිලා රැල්ලට රැල්ලට අහුවෙලා ඉතින් බල්ලෝ රැළේ යනවා වගේ යන જાතියක්. ඉතින් මේ දෙක අතර හොඳ වෙනසක් සමාජය දිහා බලනකොට තියෙනවා. යම් කිසි කෙනෙක් කාමයාගේ ආදීනවේ දැක්කන ඒ කෙනා ආධ්‍යාත්මික පැත්තට ආගමික පැත්තට එනවා. ලෝකේ කියන්නේ කාමයක්. ඒතර නික්මීමක අදහස් වචන ක්‍රියා ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. අන්න ඒ කෙනා මේ කාමයේ පිළිබඳ ඇතිවෙච්ච නිස්සාර භාවය කාමයාගේ ආදීනව දැක්කට පස්සේ මේ ආදීනව දැක්ක පමණින් ඒ කාම ලෝකයේ මුලැමැදාක දක් ගන්න බෑ. මේ දැක ගැනීම අවශ්‍ය මූලික සාධකයක් බව හැබෑව. නමුත් ඊට පස්සේ ඒ කෙනාට පරතෝഘോഷය අවශ්‍යයි. පරතෝഘോഷය කියලා කියන කායින් හරි හරියට වචන එන්න ඕනේ. මේ කාමයන්ගෙන් වෙන්වීමට නම් රූප ධර්මයක් අනුගමනය කරන්න ඕන රූපමන රූප ධර්මයක් සරණ යන්න ඕන රූප කර්මස්ථානයක් ආශ්‍රය කරන්න ඕන. කායනුපස්සනාවක් කරන්න ඕනේ කියලා කාගෙන් හරි පරතෝഘോഷය ලැබෙන්න ඒ ලැබෙනකොට අර කාමයාගේ ආදීනවය පිළිබඳ වැටහිච්ච ගතිය සංසාරේ බය දන්නා ගතිය කියලා මේකට කියනවා. යෝනිසෝමනසිකාර්ය වශයෙන් යාට ඇතුලින් ක්‍රියාත්මක වෙනවනම් අර පරතෝഘോഷයත් එක්ක මෙයා සමහර විටක කුසල ඡන්දයක් ඇති කරගන්නවා මම මේ ලෝකෙම ඉන්න ගමන් හෝ මේ ලෝකෙන් අයින් වෙලා හෝ රූප කර්මත්තාන්ට හිත දාලා බැලුවොත් මොකද වෙන්නේ කියලා. හරිම අමාරුයි. එතකොට මේ රූප කර්මස්ථානට හිත දාපු ගමන් අපි නිදර්ශනයක් වශයෙන් කියනවා අපි නිස්සාරණමණේට ඇවිල්ලා මූලික උපදේශ ලැබලා කොට්ටයක් එලාගෙන කොට්ටේ උඩ වාඩි වෙලා අපි සමබරව වාඩි වෙලා හොඳට ලිහිච්ච සහැල්ලු ස්වරූපෙන් වාඩි වෙලා අපි මේ ඉන්න ඉරියව්වට හිත දාන්න. එමෙතන ඉරියව්ව ඇතුලේ පේන ආස්වාද ප්‍රසආචිත හිත දාන්න. එහෙම නැත්නම් පිම්බීම ඇතුලේම හිත දානවා. ඒ හිත දානකොට ඒ කෙනා ප්‍රතිපත්ති වශයෙන් තමන්ගේ අබුවන් දරුවන් නිශ්චල චංචල දේපොළ රන් මිනි මුතු මුතු මැණි හරකබාන අයින් කරලා තියෙනවා. නික්පිලා තමයි මෙතෙන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ අයින් කරපු දේ පොඩි සෙල්ලමක් නෙවෙයි මුළු ජීවිත කාලයක් හම්බ කරපු දේවල් චිත්තක්ෂණයකට ඕ හිතෙන් අයින් කරලා තියෙනවා. ඒවට කියනවා කාම ගුණයන්ගෙන් නික්මිලා. ඒකට කියනවා භා මේ භාවනා ලෝකේ නැත්තම් ශාසනය කියනවා වස්තුකාමයෙන් එයා අයින් වෙලා. නමුත් ක්ලේශකාමය යණ යන තැන පිටිපස්ස යනවා. අර හැම දෙයක් ගැනම කල්පනාවට එන්න පටන් ගන්නවා හිතට. වස්තු කාම වස්තු නැත්නම් වස්තු කාමය අයින් කිරීම අපිට බුල්ඩෝසරයක් දාලා කරතයි. තල්ලු කරලා අයින් කරතයි. නමුත් ඉඳගත්තට පස්සේ ඒව පිළිබඳ වෙන අතීත මතක ඒව හරියට නඩත්තු වෙයිද පාලනය කරයිද කවුරු මොනවා වෙයිද වේයෝකයිද මීයෝකයිද කියලා මෙව පිළිබඳව එන අදහස් වලට කියනවා ක්ලේශ කර්ම කියලා. කවදාකවත් කාම ලෝකේ ජීවත් වෙන කෙනාට වස්තුකාමී ජීවත් වෙන කෙනාට ක්ලේශ කාමී කියන එක අඳුර ගන්න හම්බ වෙන්නේ නැහැ. ජීවත් වෙද්දිම වස්තුකාමේ කාම වස්තුගෙන් වෙන් වෙලා රූප කර්මස්ථානට හිත දාන කෙනාට විතරක් තේනවා මේ කාමයේ දෙපාරකින් අපිට බැට දෙනවා වස්තුකාම වශයෙන් එකක් බැට දෙනවා දෙක ක්ලේශකාම වශයෙන් බැට දෙනවා ඒක නිසා මේක කොහොල්ල බබත් එක්ක සෙල්ලම් කරනවා වගේ කොහොල්ල බබ අයින් කරන්න හැදුවට අත ගාන ගාන තැන අල්ලනවා ඒක නිසා මේ ක්ලේශකාමයන්ගෙන් වෙන්වීම අපි හිතපු නැති හතුරෙක් අපිට ඉස්සරහට එනවා. ඉඳගත්තට පස්සේ හැම කෙනාම හිතනවා මේ මට එක තැනක ඉන්න බෑ. මට අරමුණක හිත තියන්න බෑනේ. මට මේ අනික් අයට නැති ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච වශයෙන් අර ක්ලේශකාම වස්තුකාමයන්ගේ හැවණැල්ල හිතවිලි මාර්ගයෙන් හිතේ වැඩ කරනවා ඉතින් එයා හිතන්නේ මේ මට විතරක් තියෙන එකක් කියලා. භවනා කරන හැම කෙනාම පටන් ගන්නකොට හිතන්නේ මේ හිතලවා කරදරේන එක අතීතෙට හිත යන එක අනාගතෙට හිත යන එක වස්තුන්ට හිත යන එක මේ ක්ලේශකාමය මගේම දුර්ලභමක් කියලා. කිසිම කෙනෙක් දන්නේ නැහැ මේ ඉඳගෙන ඉන්න ඔක්කොටම එකම ලෙඩේ තියෙන කියලා. ඒක දැක්කට පස්සේ දැක ගන්න පුළුවන් නම් තේරෙනවා අම්මණයෝ කිව්වහම කියන්න වටිනවයි කියලා. හැම කෙනාම හිතන්නේ මේ මට විතරයි මේ කරදරේ තියෙන්නේ මට තමයි මේ කොන්දේ අමාරු තියෙන්නේ මට තමයි මේ අතීතයට හිත දුවන ගතිය තියෙන්නේ මට තමයි මේ සද්ද වලින් කරදර වෙන ගතිය තියෙන්නේ කියලා අර ඔද්දල් වෙච්ච තුවාලේ වගේ තියෙන මේ හිතට මේ ක්ලේශකාම කරදරය වස්තුකාම වලට වඩා වස්තුකාම නම් කෙලින්ම හොම්බට දමලා ඉන්නවනේ මේක හොම්බට දමලා ඉන්නව නෙවෙයි මෙයා මල්ලෙන් ගහිල්ලක් කරනවා ඒ නිසා යෝගාවචරයා කියන සතා තාම අරමුණට ඕ ඉන්න ඉරියවට හිත ගිහිල්ලත් නැහැ. අර gedirin ගලෝප ගැලවිලා තව ගැලවිලත් නැහැ. මැද මේ ක්ලේශකාමයන් එක්ක වැඩ කරනකොට දෙලොක් අතර හිර වෙලා වගේ යාට කියන්න කෙනෙකුත් නැහැ. මහලුකොට පැහිය වෙලා ගෙවල් දොරල අතරලා ඇවිල්ලා. දැන් මේ අල්ලන්න දෙයක්වත් නැහැ. අල්ලන දේ අහුවෙන්නෙත් නැහැ. මේ දෙක මැද ඉන්න මනුස්සයාට මුළු ලෝකෙම hina වෙනවා භාවනා පිස්ස භාවනා පිස්සයි. වටිනවා මොකද ලෝකයට හරීම ඔච්චමක් ඒක. කාමෙ පිටිපස්සෙම උදේ ඉඳලා හැන්ද වෙනකම් පහඳින මුළු ලෝකෙම ජීවිතේම කාමයට ගත කරන මනුස්සයාට මේ නෙක්ඛම්මයේ කියන එක පෙන්වන්න බැරි දෙයක්. එයා හිතන්නේ අනිවාර්යෙන් මේක බදාගෙන මේක අල්ලගෙන ඉන්න ඕනේ කියලා. ඒක නිසා මේ ආසියාකරී වගේ රටක අපිට මේ පැවිද්දෙක් දකින්න හම්බුණාට එමුණන් ගීගේ අතහැප්පු යම් යම් ආජීවක නිකායන් ශ්‍රමණ නිකායන් භික්ෂු නිකායන් තිබුණාට බටහිර ලෝකෙ මේක නැහැ. බටහිර ලෝකේ තරම්ම කාමයේ අල්ලගෙන තියෙන්නේ කාම ලෝකෙ පැත්ත විතරයි තියෙන්නේ. ඒක නිසා බටහිර මිනිස්සෙක් මෙහැවිලා දකින්නකොට මේ මිනිස්සයා ගිහිගේ අතහැරපු කෙනෙක් කියලා එයාට ඇති වෙන හැඟීම මෙවැනි අනිවාර්යෙන් පිස්සෙක් වෙනවා. නැත්තම් මොනද මේ මුළු ලෝකෙම කාම පිටිපස්සියක්ද මේ මිනිහා මේක අතහැරලා ඉන්නවා කියනවා නම් තද්දබල මානසික අසහනයක් තියෙන්න ඕනේ ඒක නිසා සියලුම භාවනාමේ ගිග්යාතරුවත්ව භාවනා කරන අය සුද්ධ පිස්සෝ විදියට තමයි තේරුම් ගන්න. බැරි වෙලා හරි එයා දැක්කොත් ගිග්යාතරුව සුද්ධෙක් පුළුවන් නම් මරනවා. පෙන්වන්නම බෑ. කවදාකවත් ඒගොල්ලන් හිතන්න බෑ මෙච්චර ලස්සන පද්ධතිය දීලා තියෙන දෙයයන් හන්සේම අපු ලෝකයක් තියෙදි මෙච්චර කාර් තියෙනවා යාන තියෙනවා වාහන තියෙනවා. මෙයාට පිස්සුද්දක් නැහැ ගිහි ගැතල්ලා තියෙන්නේ කියලා මේ ආශය කරේ නැති පිස්සනේ උන් ගිහි ගැතල්ලාට මිසුන ගානක් නැහැ. සුද්දෙක් ගිහි ගැතල්ලා ඉන්නවා දැක්කොත් හිතා ගන්න බෑ. ඒ තරම්ම කාම ලෝකයේට මේ නෙක්ඛම්මය තද්ද බල උපණ්ඩනයක්, තද්ද බල විහිළුවක්, තද්ද බල අභියෝගයක්. ඒක අපේ හිතටත් එහෙමයි. Tamange හිතටත් එහෙමයි. ඒ ලෝකේ අයින් වුණාට අපේ හිත නැවතත් හිතවිලි වශයෙන් අර කාමයේ අසුරු කරනවා. කිලෝරක් නැතුව අසුරු කරනවා. අපි හිතුවේ නෑ මේ කාමයේ මෙහෙම කොහොල්ල ගතියක් තියෙනවා කියලා. අපි හිතුවේ අමාරුවෙන් උපයන්න ඕන කියලා. නමුත් ගලවන්න ගිය දවස් තමයි තේරෙන්නේ මේක කොහොමඩක්වත් ගලවන්න බෑ. එන්ජින් ඔයිල් ගෑවුනවා. මොනවා දැම්මත් හේතුවක් නැහැ. එදාට තමයි මේ රූප ලෝක ධර්මෙන් නැත්නම් රූපයකට හිත දාන්න කියන තමයි දන්නේ අපි මේ ආශාවෙන් ඉතුරු කරගත්ත කාමයේ ගලවන්න ගිය දවසේ තමයි මෙයාගේ තියෙන ඒ තෙල් කුණු ගතිය එහෙම නැත්නම් මේ කොහොල්ල ගතිය ඇලෙන ගතිය තේරෙන්නේ ඒකට තමයි අපි කියන්නේ දෙලොක් අතර හිර වෙනවා ඒ නිසා අපි කරන්නේ මේ කාම ලෝකේ ඉඳලා රූප ලෝකයට යන්න හදනකොට මේ අතරමැදි හම්බෙන ක්ලේශකාමයේ දකින්නකොට අපි අර රූපේ ඊටාම දැඩිලෙස අල්ලගන්න හදනවා එක්ක ආනාපානේ දැඩිලෙස අල්ලගන්න හදනවා ඒ නිසා සමහරුണ്ട് මේ ආනාපාන සති භාවනා කරනකොට ඉසිගක්ක වෙනවා මොකද ඒ තරම් පුම්බනවා ඒ තරම් තල්ලු කරනවා මයින්හම වගේ එහාට අදිනවා මෙහාට අදිනවා එහාට අදිනවා මෙහාට අදිනවා මේ අර ඇති වෙන කිතිවිලි වේදනා ශබ්ද නැතිකරන්ඩ ආනාපානෙත් එක්ක කුරුට්ට වෙනවා පුම්බන්න හකුලන්න ගියාම ගෙම්බෝ වගේ බිම්බීම හැකිලිම කරනවා ලක්මන් කරන්න ගියාම කොරවක් වගේ බොර කකුල් බැඳගත්තා වගේ ඇවිදින්න හොඳට ඇවිදපු මිනිස්සයා. ඊයේ පෙරේද දවස් ටිකේ සක්මන් භාවනා ගැන කියවලා තියෙන වාර්තා ටික අරගෙන කියවන්න මේ සාමාන්‍ය ඇවිදිල්ල ඇවිදිනකොට නැති කිසිම ගාණක් නැති කීයක් අපහසුතා සක්මන් කරනකොට එනවද කියලා කොච්චර કૃතිමද කියලා ආනාපාන සති භාවනා කරන්න ගියාම නිකන් හුස්ම ගන්න මනසකට ඒකවත් කරන්නේ මොකද ඒ තරම් අර ගිහිගේ අතහැරලා ක්ලේශ වස්තුකාම අතහැරලා ඇවිල්ලා ඒ ඇති වෙන ක්ලේශකාම අතහැරීම සඳහා අපිට හම්බෙලා තියෙන රූප කර්මස්ථානක අපේ රූප කර්මස්ථානෙ දැඩි කොට අල්ලනවා. ඒ දැඩි කොට අල්ලගත්ත නිසා ඒකට බාධාවක් ආවොත් ඒකට වෛර වෙනවා. මේ සාමාන්‍ය විදිහට හුස්ම ගන්නවත් බැරුව යනවා. ඉතින් ওই වේගිනිකන් දින්න හාමුදුරුවෝ ඒකට භවනා කරන්න ගියාම පොය දවසට එනවලු සෑහෙන පිරිසක් ඒ සාන්ත කමටහන් දීලා දැන් අපි පොය දවසේ පිරිස කියනවලු මේ අස ආනමනසති භාවනා කරන්න කට්ටිය වාඩි වෙන්නේ වාඩි වෙලා පහසුවෙන් ඉඳගෙන මේ හුස්ම දිහා බලන්න කියලා කියනවලු මේ මට දැන් ගමනක් යන දින ඕගොල්ලෝ මේ හුස් ආනාපාන සති භාවනා කරලා නයි වාගේ පිඹින්න යන්න බෑ කියලා එළියට යනවා ඇයි මේ ආනාපානෙ කරන්න කිව්වම හාස් හෝස් හාස් හෝස් හාස් හෝස් ගාලා අර අල්ලන ඇලිල්ල. ඉතින් ඒක පේනකන් එයා හිතන දැන් භාවනාව හරි. ඇත්ත තමයි කතාව ඇත්ත. නමුත් මේකේ දින අනිතු විපාකය තමයි මේ ආනාපාන සති භාවනා කරන සබ්දයක් ආවත් ඒක පේන්නේ භාවනාවට හතුරේ සතියට හතුරේ ආනාපානට හතුරේ වේදනාවක් ආවත් හිතවිල්ලක් ආවත් මොකද ඒ තරම්ම දැඩි කරලා ආනපනේ අල්ලනවා. ඒක නිසා දවල් අහලා තියෙන ප්‍රශ්නාවලියේ කියලා තිබුණා මේ රූප කර්මස්ථාන භාවනා කරනකොටත් අරමුණට දැඩිසේ ලෝභ කිරීම ඇති වෙනවා. අරමුණට කරන බාධා වලට දැඩිසේ ද්වේෂ කිරීම හට ගන්නවා. ඒ අතර නින්දක් එනවා. ඒතර භාවනා ලෝකෙත් ලෝභය තියෙනවා, ද්වේෂය තියෙනවා, මෝහය තියෙනවා. මේකට හේතුව මොකද? අපි ඒ තරම් බැට කාලා තියෙනවා කාම ලෝකේ. බැත කාලා කියනවා වස්තුකාමයෙන් ඒ වස්තුකාමයෙන් අයින් කරන්න ගියාම නොසිතූ නොවිරූ විදිහට ක්ලේශකාමයේ බැට දෙනවා දැන් ක්ලේශකාමයේ නැති කරන්න අපිට තියෙන අරමුණ විතරයි නිසා අපි අරමුණ දැඩිසල්ලා මේක සම්මගෙම හැම කෙනාගේම චිත්ත නියාමයක් මේ කෙනෙකුට දොස් කියනවා නෙවෙයි මේ චිත්ත නියාමයේ තේරුම් ගත්තට පස්සේ කෙනෙකුට දැනගන්න පුළුවන් මමත් මිනිස්සෙක් මටත් වෙන්නේ ඔය මිනිස්සෙ හිතේ තියෙන ස්වභාවය තමයි කිසිම කෙනෙකුට භාවනාවේදී ඔය කියන දැඩි කර ගැනීම හෝ එහෙම නැත්නම් මේ ක්ලේශකාමයන්ගේ බැටදීම නැති කෙනෙක් නෑ ලෝකේ. හැම කෙනාම මේ මට ක්ලේශකාමයේ බැට දෙන්න හැටි විශේෂයි කියලා නවකතා කියන්න හදනවා. හැම කෙනාම සුවිශේෂ කරන ස්වාමීන් වහන්සේට පොඩ්ඩක් මට විශේෂයෙන් පොඩ්ඩක් හම්බෙන්න බැරිද මේ විස්තර ටික කියන්න. මොකද මගේ ක්ලේශකාම වැඩ කරන හැටි අල්ලපගෙ දෙකනට වැඩිය වෙනස්. ඇත්ත තමයි. ඒක ප්‍රශ්නයක් නෑ නෝතන ප්‍රසිද්ධිය කිව්වයි කියලා. මේක මගේ පුද්ගලික දෙයක් නෙමෙයි මේ. මේක පොදු දෙයක්. මේ පොදු දේ මගේ කරගන්න ගියාම කොච්චර ප්‍රශ්න ඇති කරගන්නත් බලන්න. මෙන්න මේක විනිවිද දකින්න අමාරුයි. ඒ නිසා කමඨාන් සුද්ධ කිරීමේදී කිසිම කෙනෙකුට මොනම හේතුවක් නිසාවත් ඇති වෙන දේ ඇති හැටියට කියන්න බෑ. ඒකටම යනවා ගොඩාක් කාලයක් මේ භාවනා කරන ගමන් හොඳ විශ්වසනීය යෝගාචර පිළිසකුත් එක්ක කමඨාන් සුද්ධ කරනකොට ගොඩාක් කාලයක් යනවා මේ වෙන දේ වෙන හැටියට කියන්නේ. මොකද හේතුව මේ රූපය නැත්නම් අපි ගන්න රූප කර්මස්ථානේ කොච්චර දැඩි කොට ගන්නවද කියනවනම් අපිට එතනත් රාගයද්වේෂයක් මොහයක් උපදිනවා. මේකටම මම පොඩ්ඩක් තව එකතු කරන්න කැමතියි. දැන් අපි දන්නවා රූපේ ආනාපානය වුණොත් අපි කෙනකට ආනාපාන සති භාවනා කියලා. රූපය පිම්බීම ඇකිලිම වුණොත් අපි කියනවා මහසි භාවනා ක්‍රමය කියලා. මේ දෙකොල්ලත් ගහ ගන්නවා. ආනාපාන සති භාවනා කරන කට්ටිය පිම්බීම ඇකිලිම කරන කට්ටියත් එක්ක ගහ ගන්නවා. මේ අරමුණු දෙකක් ගනින් කියලා කිව්වේ මොනවා හරි. දැන් පිරිත් කරනකොට ගල් කැට ගත්තත් මේ මුං ඇට ගත්තත් කොළින් ඇට ගත්තත් 1 2 3 කියලා ගණන් කරනකොට ඔලිඳම ගන්න කියලා දෙයක් නැහැනේ. මුං ඇටම ගනින් කියලා දෙයක් නැහැනේ. ගල් කැටම කියලා දෙයක් නැහැනේ. කොයි එක හරි ගන්න පුළුවන්. ඒ වගේ රූප කර්මස්ථානයක් ගන්න ඕනේ කියලා කියනකොට ඒ ගන්න රූප කර්මස්ථානය කොච්චර අල්ලගෙන තියෙනවද මේ කර්මස්ථානාචාරි කරුමු. භාවනා කරන අය නෙවෙයි. ආනාපාන සති භාවනා කරන එකනට පිම්බීම හැකිලිම බෑ. පිම්බීම හැකිලිම කරන එකට ආනාපාන බෑ. මේ දෙකම වායෝ පොට්ටබ්බ ධාතුව කියලා කිව්වොත් බෑ බෑ බෑ එහෙම බෑ. මේ අතර පංගු peeru බෙදන්න ඕනේ, ಜಾති වේද බෙදන්න ඕනේ. මොකද දැඩි කොට ගැනීමේ දුර්ලභකමක් මෙතන කියනවා. ඉතින් කාට හරි එක තේරුම් ගන්න පුළුවන් නම් ඒක තේරුම් ගන්නේ කොහමද? මම මේ බලන්නකොට ආනාපානෙ පේනවනම් හොඳයි. පේන්නේ නැත්නම් ඒත් හොඳයි. ඒක පෙනෙන්න ඕන කියලා දෙයක් නැහැ. වෙනිච්ච දේ නොපෙනුනයි කියලා කනගාටු වෙන්න දෙයක් නැහැ. ඒක මේ නිමිත්තක් විතරයි. අරමුණක් විතරයි. කර්මස්ථානයක් විතරයි ඒ නිසා මේ ඔක්කොමලා නිසන් වලට එන කට්ටිය ආනපානෙ කරන්න ඕනේ නැත්නම් ඔක්කොමලා පිම්බීම හැකිලිම කරන්න ඕනේ කියලා එහෙම කාටවත් කියන්න පුළුවන් ගතියක් නෑ ඒක නිසා මේ ආනාපානේ දිහා හිතනද ආනාපාන සතිය කියලා අපි ගමු වචනේ ආනාපාන සතියක් සති සම්බොජ්ජංගම් භික්කවේ භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං පටිනිස්සක් ගන්න පස්සේ වස්සක් ගන්න පස්සේ අපිට පුළුවන් නම් ආනාපාන සතිය වඩන්න නැත්නම් ආස්වාද ප්‍රසවාසයේදී බලන්ඩ විවේකීව පේන හරිය බලනවා දිගනම් දිගයි කොටනම් කොටයි පේන්නේ නැත්නම් පේන්නේ නැහැ එච්චරයි මේ විවේක නිස්සිතව විරාග නිස්සිතව ආනාපානෙ බ රාගයක් ඇති කරන්නේ නැතුව නිරෝධ නිස්සිතව මේ පේන ආනාපානෙ ගෙවිගවි යද්දී ඔස්සක් ගන්න පස්සේ මේක ගෙවලා දාන්න දීලා දාන දහසින් ආනාපාන සති භාවනාව කරන්න ආනාපාන සතිය සතිය වඩන්න අපි කොච්චරක් මේක පුහුණු කරන්න වෙයිද කොච්චරක් වශී කරන්න වෙයිද කොච්චරක් සිද්ධි කරන්න වෙයිද කියන එක අමාරුයි තේරුම් ගන්න මොකද මේ කාරණාව විනිවිද පෙන්වන්න බැරි කාරණාවක්. අපි මේ ආනාපානය හෝ පිම්බීම හැකිලිම ගන්නේ අඩේට විතරයි. එහෙම නැත්නම් නිමිත්තට විතරයි. කර්මස්ථානෙ විතරයි. අරමුණු කරන්න විතරයි. ඒක පේන්නේ නැහැ කියලා කිසිසේත්ම කනගාටු වෙන ගතියක් අවශ්‍ය කරන්නේ නමුත් ඒකෙන් අදහස් කරන්න එපා. එහෙම කනගාටු වීම රාජකීය අපරාධයක් කියලා. ඒක කාගෙත් ඇති. භාවනාවට බහින ඕනම කෙනෙක් අර අයින් කරපු කාම වස්තුන් ඇති වෙච්චි නෑ කාම අයින් කරපු කාමවස්තු නිසා ඇතිවෙච්ච රික්තකේ පුරවන්න අපි දැඩි කරා රූප කර්මස්ථානයක් අල්ලගන්න. ඒ රූප කර්මස්ථානය හැලහැප්පුණොත් ඒ රූප කර්මස්ථාන වෙනකින් බාධා වුණොත් ඒවට හතුරු කරලා සලකන්නේ මොකද? මේ ගත්ත රූප කර්මස්ථානය බුදුරජාණන් වහන්සේ අපිට දීලා තියෙන්නේ ඒකේ අනිත්‍ය භාවයේ දකින්න කියන එක අපි හිතන්නේ. ඒක තියලා නැති වෙන බව හුත්වා අභාවතා මේ තිබිලා මේ නැති වෙන බව පෙන්වන්නයි ආනාපානිය අරගෙන දීලා තියෙන්නේ. විපරිණාමතා මේ ගොරෝසුට තිබුණ දේ සියුම් වෙන බව පෙන්වන්නයි. ඒක පාට ආය ගොරෝසු වෙන බව පෙන්වන්නයි. ඒ නිසා මේ කාම ලෝකේ ඔක්කොමත් එක ඕක පෙන්වන්න බෑ බුදුරජාන් වහන්සේ නිසා කාම ලෝකේ වෙනකොට එක අරමුණක් අරගෙන ඒකත් එක බොහෝ වෙලා බලන්න කියනවා. ඒක සාක්වේ දාන gedara නෙවෙයි. අල්ලගෙන මම කියන අදහසින් නෙවෙයි මේක විපරිණාමයට ලක් වෙනවා. මේක ඇතුව නැතුව යන ස්වરૂපයක් තියෙනවා. වෙනස් දෙයක් පාඩපත් වෙන ස්වરૂපයක් තියෙනවා කියලා මේක විවේක නිශ්චිතව විරාග නිශ්චිතව නිරෝධ නිශ්චිතව ඕස්සග්ගානුපස්සියෝ බලනවායි කියලා කියන්නේ ආනාපානය ඒ තරම්ම වශී කරන්න ඕනේ විශේෂයෙන්ම ආනාපාන සතිය මේ සතිය දිනු කරනකොට ගොඩාක් කල් ගියාට පස්සේ යෝගාවචරයට මේ දෙවෙනි මට්ටමේ නිස්සරණය තේරෙනකොට සතිය කියන එකත් ඇතිව නැති යන එකක්. ආස්වාසය කියන්නේ ඇතිව නැති යන එකක්. ප්‍රස්වාසය කියන්නේ ඇතුව නැතු යන එකක්. සමාධිය කියන්නේ ඇතුව නැතු යන එකක්. තියෙනකොට තියෙන බව දන්නව නැතිකොට නැති බව දාන්නව නෑ. එයා ඒ කිසිම වස්තුවකින් හිත කරදර ගන්නෑ. එනකොට එන බව දන්නව නැතිකොට නැති බව දාන්න. ඒක සදාචාරාත්මකව දුර්ලභ හැසිරීමක් නෙවෙයි. මේක තමයි අමාරුම කොටස විශේෂයෙන්ම මම දැකලා තියෙනවා මේ සමත භාවනාව කරන අය. නැත්නම් සමත නිමිත්තක් වඩන කෙනා පුදුම විදියට අරමුණට බැඳෙනවා, සතියට බැඳෙනවා, සමාධියට බැඳෙනවා. ඒ කෙනාට ඒ තමන් හිතන පතන පරිදි අරමුණ සාක්ෂාත්ුනේ නැත්තම් මුදුන්පත්ුනේ නැත්තම් හිතන පතන පරිදි සතිය ඉදිරිපත්ුනේ නැත්තම් සමාධිය ඉදිරිපත්ුනේ නැත්තම් සියදී විනාශා ගන්න අවස්ථාවල් ලියදෙනවා බුදුහාමුදුරු ඉන්න කාලේ සියදී විනාශාගෙන තියෙනවා. මේ වස්තු භෝග නැතුණු නිසා නෙවෙයි හරක බාන නැතුණු නිසා නෙවෙයි ගේදොර වස්තු නැති නිසා නෙවෙයි මේ ඉදිරිපත් කරගත්ත රූප කර්මස්ථානේ නැති වෙලා. ඒකට ඇති කරගත්ත සතිය නැති වෙලා. ඒකට ඇති කරගත්ත සමාධිය. ඒ තරම්ම අල්ලන. ඒ නිසා මේකට කියන්න පුළුවන් මම දන්නේ කට්ටිය භාවනා නැතර කරලා gedera ඇයිද කියලා. මේකට කියන්න බලන ලෝකෙ තියෙන දරුණුම ඇබ්බැහිය කුඩු ගැහුවට වැඩිය හපං බොනවට වැඩිය හපං ස්ත්‍රී දූර්තයට වැඩිය හපං සූදු කෙරුණට වැඩිය හපං. භාවනා කරන්න ගියාට පස්සේ අපි මේ රූප කර්මස්ථානයේ අල්ලන ඇල්ලිල්ලත් රූප කර්මස්ථානයේ මුල් කරගෙන හැටි කරන සතියේ තියෙන බැඳීමක් සමාධියට තියෙන බැඳීමක් ගත්තාම මට කියන්න පුළුවන් පුද්ගලික අත්දැකීමෙන් මෙතනදී රූප කර්මස්ථානයත් සමාධියත් වෙනුවට සතියට ඇති වෙන බැඳීම නම් සෑහෙන දුරට අතපත ගාලා අපිට හැසිරෙන්න පුළුවන්. රූප කර්මස්ථාන බැඳීමක් ඇති වුණොත් සමාධියට බැඳීමක් ඇති වුණොත් නම් පශ්චාත්තාපේ තමයි. ඉතින් මේක කියලා දෙන්නකොට දැන් භාවනා කරන කණ්ඩායමේ දැන් අපි තුන්වෙනි දවසේ කියන්නකෝ කාට හරි කිව්වොත් එහෙම ආනාපාන දැන් මට පේනවා. ආනාපාන ගෙවීම පවතිනවා. ඒක නිසා ඒ ගෙවෙන පවතින හොඳයි කියලා තව කෙනෙක් හිතුවොත් එන්නේ ආනාපානේ පේන්නම නැත්නම් ඊටත් හොඳයි කියලා පටන් ගන්නකොටම බබා පිටින් විසිකරොත් මොකද වෙන්නේ? එතෙන් ආපු කෙනාට නම් මේ බණ තේරෙනවා. එතෙන් ආපු නැති කෙනෙකුට සමුහයක් වශයෙන් හසුරවනකොට ඉතින් කෙනෙක් අහන්නේ ඔච්චරම ගෙවෙන එක බලන්න ඕන නැතිනම් ගන්න දෙයට පමහරිනේ. උන්නෝක තමයි සාමාන්‍ය තර්කණය අපේ හිතේ තියෙන. මේක පොඩි නෑ බටහිර ලෝකේ හෝ ආශ්‍යා කරේ මොන විදියෙන්වත් මේක අල්ලන්නේ ආනපානේ ඇරගෙන ගෙවම් කරන එකත් නොගෙනම හිටීමත් සම්පූර්ණ දෙකක්. ඒක නිසා යෝගාවචරයට මේ කාම ලෝකයක් වස්තුකාමයක් ක්ලේශකාමයක් දුරුකරනද මේ ආනාපාන ඉස්සර කරගන්න පුළුවන් උනායි කියලා කියන්නේ විශාල ගලක් පෙරලන්න අපි පුංචි ගලක් අඩේට ගන්න. අඩගෙන දිග වාංගුවක් දාලා අල වාංගුවක් දාලා උස්සනකොට අර ගත්ත අඩේ හෙල්ලෙන්නේ නැත්නම් අර විශාල ගල අර දිග ආන දිග රිටේ ප්‍රමාණයට මහ ගලක් පෙරලන්න පුළුවන්. බුදුචාන්සේ මහ ගල වශයෙන් මෙතන පෙන්වන්නේ කාම ලෝකයේ, වස්තු කාමයේ කාම ගුණ ඊට පස්සේ අපි අර අරමුණ අල්ලනවා. ඊට පස්සේ මේ අල්ලපු අරමුණ නැත්තම් මේ අඩේ ඒක නිමිත්ත කියන්නේ අරමුණ කියන්නේ මොනවා කිව්වත් මේක ගෙවෙනකොට ඒ අල්ලගත්ත අඩේ ඉල්ලගත්ත කරත් නිමිත්ත ආරම්මණය ගෙවෙනකොට ඒකට අනිත්‍ය සංඥාව පහල කළා මේක හොඳයි මෙතන මේ මේ අර විශාල වැඩේකට ගත්ත මේ අඩේ පවා ගෙවෙන සුළුයි, ඡය වෙන සුළුයි, වැය වෙන සුළුයි. ඒකට කලබල වෙන්න එපා. මේක දිහා බලන්න ඕනේ කියන එක තමයි මම මේ මතු කරලා දෙන්න හදන්නේ අමාරුයි තේරුම් ගන්න. කිසිම කෙනෙකුට අමාරුයි අරමුණ දිහා බලාගෙනකොට ඒක ගෙවෙන බලන්න, ගෙවෙන හැටි දකින්න. මොකද හේතුව ඒක අපි ගත්තේ අර විශාල බරක් අයින් කරන්න. ඒක නිසා අපිට බරක් අයින් කරන්න ගත්ත මේ අඩේ මේ ආරම්මණය මේ ආලම්බණය මේ නිමිත්ත ගෙවෙනකොට ඒකට අනුග්‍රහ කරන කාටවත් තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ හයියෙන් හුස්ම ගන්න යනවා, එක්ක හිත නින්දර වට ගන්නවා, නැත්නම් සැක උපදවනවා. නිසා හිතන්න කාට හරි පුළුවන් උණයි කියලා මෙහෙම ඉඳලා කමඨාන සුද්ධ කරලා දහස්වර මේ සංනිවේදනය කරගෙන අර විදිහට ගත්ත අරමුණ පවා ජීවන් වෙනුවට ඒකට අනුග්‍රහ කරන්න පුළුවන් කියලා අනුග්‍රහ කරන කරන ගියාම ඒක අපේ ලොකු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනා පොතේ ලියලා තියෙනවා. ආනාපානී අවස්ථා තුනක් තියෙනවා. ගොරෝසු ඕලාරික අවස්ථාව, මධ්‍යම අවස්ථාව, සුකුම අවස්ථාව කියලා. මේ මහා කන්ද අර කාම ලෝකේ අයින් කරන්න ඉදිරියට ගත්ත ආනාපානී දේශ ඒක වෙනස් වීම වලට ඉඩ තියලා අනිච්ච සංඥාවෙන් බලන්නේ හිටියොත් මේ පිළිවෙලටම නොවෙන්න පුළුවන්. නමුත් ගුරු සුරති පිටික සිවුම් වෙලා නොපෙනී මට්ටමට යනවා. ගියාට පස්සේ Tamanට තේරෙනවා දැන් කාම ලෝකයේ තිබුණු වස්තු වස්තුකාම ක්ලේශකාම නිසා ආපු දැවිලි තැවිලිත් නැහැ. ආතතියක් නැහැ, අසහනයක් නැහැ. ආනාපානය රැක ගන්න බලා ගන්න තිබුණු අතීතියක් දැවිලි තැවිලිත් නැහැ. දැන් ඒ වෙනකොට හිස්තනක් තියෙනවා. දැන් ඒ වෙනකොට තීන දෙයට කියන්නේ අරූපය තියෙනවා. දැන් රූප කර්මස්ථානයේ ගිවන් කෙරුවා. අපි මෙහෙම කියමු කාම ලෝකයේ ගෙවම් කරන රූප රූප කර්මස්ථානේ අඩේට ගත්තා. දැන් රූප කර්මස්ථානත් ගෙවම් කරා. ගෙවම් කරාට පස්සේ දැන් තියෙනවා අරූපය අපිට මේකට කියතේ ආකාශය කියලත් මේකට කියනවා. මේ ආකාශයට හිත ගියාට පස්සේ අර ගොරෝසු කාම ලෝකයේ ඉඳලා ගොරෝසු ආනාපානයේ ඉඳලා මධ්‍යම ආනාපානට ගිහිලා සියුම් ආනාපාන දක්වා මුළු එකම හොඳට සතියෙන් දකින්න කෙනාට නම් හිතා ගන්න පුළුවන් මේක භාවනාවේ தත්වයක් කෙලෙස් අඩු සත්‍යයක් කියලා. නමුත් බොහෝ දෙනෙකුට මේ පාළුතැනට ගිහාම අන්ත දෙකක් පේන්න ඉඩ තියෙනවා. එකක් තනි පාළු එපා කරන බය එලවන සුළු රැහෙන් තල්ලු වුණා වගේ ගතියක්. එහෙම නැත්නම් මේ අරමුණු කාම අරමුණු අයින් කරන්නේ ආනාපානිය අයින් කරලා ගත්ත මේ හුදෙකලාවට දැඩි ආශාවක්. මෙන්න මේ தত্ত্ব දෙකෙන් එකකට වැටෙනවා යෝගාවචර. එක්ක මේ හුදෙකලාවට මේ ඇතිවෙච්ච හිදසට මේ ඇතිවෙච්ච විවේකයට දැඩි ආශාවක් ඇති වෙනවා. එහෙම නැත්නම් මේක හරි බය එලවන සුළු අරමුණ නැති සතියක් නැහැ කියලා හිතලා සමාධියක් නැතුණයි කියලා හයියෙන් උස්ප ගන්න යන කලබලකාරී තත්ත්වයක් ඇති වෙන්නත් ඉදිරිය. ඉතින් යෝගාවචරය මෙතෙන් ගියයි කියලා අපි හිතමු හිත වෙනකොට තවත් උතරතුරු එන්න පටන් ගන්නවා. ඡයන ගන්නකොට එන්නේ යන්න පුළුවන්. ඒක පුංචි දෙයක් නෙවෙයි වටිනා දෙයක්. ඒ ගියාට පස්සේ මේ ආනාපානෙන් මම පටන් ගත්තා. පරිණි මුලින් මුලින් මට දිග ආශ්වාස ප්‍රශ්වාස වැටුණා. ඊට පස්සේ මධ්‍යම ප්‍රමාණය ආස්වාද ප්‍රසවාස වටහුණා. ඊට පස්සේ මට ඊටාම සියුම් නැත්නම් සුඛම නැත්නම් අතිසූක්ෂම නැත්නම් සුඛමතර ආස්වාද ප්‍රසවාස වටහුණා කියවට දැන් යෝගාවචරය බුදුජානන වහන්සේගේ දක්ෂකමට කාම ලෝකේ ගෙවම් කළා, රූප ලෝකේ ගෙවම් කළා. දැන් අරූපෙට නැත්නම් අවකාශයට දක්කලා තියෙනවා. දැන් මේ යෝගාවචරයකට දක්වන ප්‍රතිචාරය කොහොමද? ඒ විවේකයට ඉතාම දැඩිශී කැමති කරනවාද එහෙනම් බය වෙලා චක්කු තක්කු මුක්ක වෙලා සහලවල දඟලලා කලබල වෙලා ඒකට බය වුණාද කියලා ඒ යෝගාවචරගේ වාර්තාවේ ඉතාමත්ම කලාතුරකින් තමයි යෝගාවචරය ලියන්නේ ඒ මොකද හේතුව ඒක හැම වෙලාවෙම අරුම දෙයක් ඒක හැම වෙලාවෙම පෙර නොවිසු නොඇසු නොවිරෝධයක් ඒක නිසා යෝගාවචරය තේරෙනවා දැන් මම අර ලන්දක් කස්සේ කරුවලේ වැස්සේ මේ කුඩල්ලෝ ඉන්න සර්පෝ ඉන්න තැනක රිංග රිංග ගිය කෙනාට දැන් වෙල්ලිලියක් හම්බ වෙලා. දැන් මට හොඳට හිතගෙන යන්න පුළුවන් තැනක් ඇවිල්ලා තියෙනවා. මේක කවදාකවත් මම හිතුවේ නෑ. භාවනා කරනකොට මම හිතුවේ නෑ මේ වගේ වෙල්ලිලියකට කල්ලිලියකට එන්න පුළුවන් වෙයි කියලා. ආවට පස්සේ යෝගාවචරයට ওই අන්ත දෙකෙන් එකට වැටෙනවා. එක්ක දැඩි මනාපයක් ඇති වෙනවා. එහෙම නැත්නම් දැඩි සැකයක්, බයක්, චකිතයක් ඇති වෙනවා. ඉතින් මේ දේ යෝගාවචරය හෙලි කරන්නේ නැත්තේ මොකද? එයා ඒක තාම විනිවිදලා දැකලා නැහැ. කාම ලෝකයේ තියෙන දර්ශයන් එක්ක, කාම ලෝකයේ තියෙන අසහනයන් එක්ක, කාම ලෝකයේ තියෙන දැවිලි දැවිලිත් එක්ක ආතතියත් එක්ක මෙතන ආතතිය අඩුයි. මෙතන එල්ල කරන්න අරමුණකුත් නැහැ. ඒ වගේම මෙහෙවීමකුත් නැහැ. යෝගාවචරයට පේනවා ට්‍රැෆික් ජෑම් එකේ හිටපු මිනිස්සේ ඒක පාරට පාර හම්බෙලා තියෙනවා. පේන එකක් හරිය වාහනයක් නෑ දැන් යන්න පුළුවන්. ආන්නේ වගේ අවකාශයකට ගියාට පස්සේ රූපානමේතන් නිස්සරණ යදිනම් අරූපං. රූප ධර්මයාගේ නිස්සරණයක් දැන් සිදු වෙලා තියෙනවා. එතකොට යාට අරූපය පේනවා, අවකාශය පේනවා. මේ අවකාශයට හැම කෙනාම මධ්‍යම ප්‍රතිපදාවෙන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එක්කෝ ඒකට රුචියක් දක්වන එක අරුචියක් දක්වන. මේ දෙකම ලෙඩ. මේ දෙකටම යන්නේ නැතු යෝගාවචරය මැදට ගන්නවා කියන එක ඒ යෝගාවචරයට ඕනක් බෑ. යෝගාවචරයට ඕන උනත් බෑ. ඒක එක එක වෙලාවලට එක එක දේවල් සිද්ධ වෙනවා. ඒක යෝගාවචරයට කළ හැකි එකම අනුග්‍රහය. මේ විනිවිද දකින්න බැරි දේ විනිවිද දැක්කා නම් මට මේ විදිහට ආශ්‍රව ප්‍රසවාස ගෙවන් විවි ගෙවන් විවි ගෙවන් විවි යනකොට මට විවේකයක්ද දැනුනේ පාළුවක්ද කියලා දෙකේ එකක් කියන්නේ. මට පිරිච්ච ගතියක්ද දැනුනේ අසරණ ගතියක්ද දැනුනේ. ඒක හුදේකලාවක්ද එහෙම නැත්නම් මං කොන් වුණා වගේ වැටෙනවද කියලා මේ දෙක එකම අත්දැකීමට දෙන්නේ කියන අර්ථකථන. සමහරෙක් කියනවා මේක හුදේකලාව කියලා සමහරෙක් කියනවා පාළුවයි කියලා. සමහරෙක් කියනවා මේක පිරිච්ච ගතියක් කියලා සමහරු කියනවා බය හිතෙන තත්ත්වයක්. සැකයක් තහිතනක් කියලා. සමහරෙකුට ඒක විවේකයක් සමහරට අන්තිම අවිවේකී කොන් වෙච්ච තත්ත්වයක්. මේ දෙක තේරුම් අරගැනීමේදී මේ ලෝකයා ක්‍රියාත්මක වෙන ආකාරය බැලුවොත් ලෝකයා පාළුවට බයයි තනි වෙනවට බයයි අඳුරට බයයි ඒක නිසා අපි දහසකුත් එකක් කරුණු කාරණා සලසගෙන තියාගෙන ඉන්නවා නිතරම කවුරුත් එක්ක කතා කර කර ඉන්නවා එහෙම නැත්නම් නිතරම රැයටත් ලයිට් දාගෙන ඉන්නවා. හැන්ද වෙනවට බයයි. අඳුරු වයසට යනවට බයයි. ලෙඩ වෙනවට බයයි. ඒ මොකද අපි මේ හුද්දකලාවට වෛර කරන එක තමයි සංසාරේ කියන්නේ. හුදකලාව අඳුරන්නේ මුස්පේන්තුවක් විදිහට. හුදකලාව අඳුරන්නේ කම්මැලිකමක් විදිහට. ඉතින් බුදුරජාණන් වහන්සේට 84000ක් ධර්මස්කන්ධ දේශනා කරන්න ඕනේ. බුද්ධ ආදී උත්තරයන් වහන්සේලා ඉතාමත්ම වටිනා දේ විදිහට පෙන්වන මේ හුදකලාව පෘථග්ජනයට පාළුවක් පුස්තීත්වයක් රැහෙන් අයින් වීමක් කොන් වීමක් එහෙම නැත්නම් බය එළවන දෙයක් නෝ සර්වචනාංශයේ කියනවා මේක පිරිච්ච ගතිය මේක සාසන සම්පත්තිය මේක ක්ෂණ සම්පත්තිය කියලා මොනම තාලෙන් කිව්වත් පේන තියෙන්නේ මේ පාළුවේ තනිකම ඉන්නකොට මොන ක්ෂණ සම්පත්තියක්ද පාළුව දේවනත් කරලා උඹනාඩා උලලේනෝ කියලා වගේ මහා උලලේනෙක් කන්න තමගේ තමයි ඒ වෙලාවට වැටෙන්නේ. උලලේනට කියනවා උඹටත් එක්කයි මම මේ පැල් කවිය කියන්නේ උඹට පියාටුයි මට පැල් පතයි කියන්නේ උඹ නාඩා ඉතින් මම උඹටත් එක්ක සින්දු කියන්නම් කියලා ගුණදාස කපුගේ ඒ උලලේනගේ අඬ නගනවා. මුගෝ දෙනෙක් ඒ උලලේනගේ අඬයි මේ හුදෙකලා වෛද්‍යක පටලවාගෙන තියෙනවා. මේ ඝණයා කෙරේ බැඳිච්ච කුලයා කෙරේ බැඳිච්ච ගිහියා කවදාකවත් විවේකී අඳුරන්නේ විවේකී අඳුරන්නේ නැහැ විතරනේ ਉਹ දෙන්නෙත් නැහැ කාටවත් විවේකයෙන් ඉන්න. කොහොම හරි SMS එකක් හරි අරගෙන. ටෙලිෆෝන් හරි කරනවා. මොන විදියෙන් හරි අවශ්‍යනවා. ඉතින් අවශ්‍යක එකේ සාපෙට තමයි ඉඳගත්තට පස්සේ විවේකයක් හම්බ වෙන්නේ නැහැ. අර අකුසල කර්මනේ. හම්බෙච්ච විවේකයටත් දැනගන්නේ මුස්පීන්තුවක් කියලා. පාළුවක් කියලා. කම්මැලිකමක් කියලා. රැහෙන් තල්ලු කරයි කියලා. කවදද අපිට ඒක විවේකයක් කරගන්න පුළුවන් වෙන්නේ. කවදද අපිට ඒක පිටිචකතියක් කරගන්න පුළුවන් වෙන්නේ. කවදද අපිට සම්පත්‍ති කරගතියක් කරගන්න පුළුවන් වෙන්නේ. කවදද අපිට ඒක ක්ෂණ සම්පත්‍තියක් කරගන්න පුළුවන් වෙන්නේ. මේක තමයි එකම දෙයට දෙන්නෙක් දක්වන මේ ආකල්ප දෙක නිසා ඒ පාළුවක් කිය කිය හිටපු කම්මැලිකමක් කියපු හිත දෙයට හුදකලාවක් කියන්න විවේකයක් කියන්න යෝගාවචරය බහතෝරන දවස ආර්ය ලෝකයට බහතෝරන දවසක්. අපි තෝරලා තියෙන්නේ පාළුවක් කියන්න, කම්මැලිකමක් කියන්න, නීරසකමක් කියන්න, රහින් තල්ලු නැයි කියන්න, නදකින් නොපතන් කියන්න. බුද්ධ ආධිවත්මයන් වහන්සේට උන්වහන්සේලා මේකට කියන්නේ මේක විවේකය, මේක හුදකලාව, මේක ක්ෂණ සම්පත්තිය, මේක සාසනික සම්පත්තිය. ඒක නිසා සරුවචනාංශය සඳහන් කරනවා පෘථග්ජනයා යම් කිසි දෙයක් ඇත්තේ කියන්නේ නම් ආර්ය විවහාරයේ ඇත්තේම නැත. ආර්ය විවහාරයේ යමක් ඇත්තේ නම් ඇත්තේ කියන්නේ නම් පෘථග්ජනයට ඒක ඇත්තේම නැත. ඒ තරම්ම මේ රූපයෙන් අරූපයට යනකොට ඒකට දක්වන ආකල්පයේදී පුද්ගලයා පොල් කටු හිලෙන් ඇදලා ගත්ත ගැරන්ඩියක් වාගේ ආකල්ප වල පුදුමාකාර වෙනසක් ඇති වෙනවා. කිසිම කෙනෙක් ඒකට කැමති නැහැ. ඒගොල්ලන් ඕනේ අර පරණ පුරුදු හනමිතියමයි. ඒ රුචි අරුචි කණ්ඩිකමයි. ඒ පෞරුෂත්වයමයි ඒ කෙනාට කද්දාකත් නිවනක සුළඟක්වත් නැහැ. අඩුගානේ හුල නිවනක් තියා අරූප ලෝකයකට සම්බන්ධයක්වත් නැහැ. ඒ නිසා භාවනා කෙරුවොත් අන්දද මට හිතෙන හැටි ප්‍රතිපලන 100 200ක් විශ්වාසයි. නමුත් කවුරුත් අදහන්නේ කවුරුත් ඒකට අනුග්‍රහ කරන්නේ නැහැ. ඔක්කොමලා හිතන්නේ ඒක ඕනියමක් කියලා. ඔක්කොමලා හිතන්නේ ඒක පාළුවක් කියලා. මේක නොදකින් කියලා. ඉතින් ඒ නොදකින් කියපු ශාපේ නිසා ප්‍රතිඵල Tamanට ලැබෙන්නේ නැහැ. නැත්නම් මේ එලිපත්තට ඇවිල්ලා තියෙන්නේ. ප්‍රතිඵල එලිපත්තට ඇවිල්ලා තියෙනවා ඒක අඳුරන්නේ නැහැ. ඒ නිසා මේක විනිවිද පෙන්වන්න දකින්න ඉතාම අමාරු දෙයක්. ඒත් මේ ගාව නිවනට ගිහිල්ලා නෙවෙයි. මේ නිවනට යන්න ඉස්සලා තියෙන දෙවෙනි කඩේම් පරීක්ෂණය Tamanට දීපු රූප කර්මස්ථානය දැක දැක දන දන ගෙවම් කරාට පස්සේ ඇති වෙන தත්ත්වෙදී මේකට ඇලෙන්නෙත් නැතුව ඒකට ගැටෙන්නෙත් නැතුව ඒ විවේකය හෝ අවිවේකය දෙක සංසන්දනාත්මකව එකිනෙකට එකිනෙක ප්‍රත්‍යুৎපන්න වෙලා එකිනෙක එකිනෙකට සාපේක්ෂ බව තේරුම් අරගෙන මේක දහස්වර කරලා මේකට උහුරු කළොත් තමන්ට තේරෙන්න වෙනවා එක තැනකදී යන්න පුළුවන් වෙනවා මේක හුරු කරන්න නම් මේක වශී කරගන්න නම් මේක සිද්ධි කරගන්න නම් හිතාමතා කය හොල්ලන්නත් එපා හිතාමතා වචන කතා කරන්නත් එපා හිතාමතා හිතන්නත් එපා සම්පූර්ණ සිද්ධ වෙන දෙයට වෙන්න ඇරලා වර එක ඒක ඇවිස්සෙනවා වර එක ඒක සංසුන් වෙනවා මෙන්න මේ සංසුන් වීම සහ අවිස්සීම දෙන්නට දෙන්න සාපේක්ෂ බව මේක තිබුණොත් මේක වෙනවා මේක තිබුණොත් මේක වෙනවායි කියලා මේ දෙනගේ සාපේක්ෂ භාවය මම ස්වාමිත්වයට මම වශී කරගත්තයි කියලා කියන ওই දෙකේ එකටවත් සැලෙන්නේ නැහැ. අවිසුණයි කියලා සැලෙන්නේ නැහැ. මොකද අවිසුණුත් එයා තැම්පත් වෙනවා නිකම්ම තැම්පත් වෙනවා. තැම්පත් උනේ කියලා ආඩම්බරයට ගන්න ටිකකින් ආය අවිස් වෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා මහ කැලයක් මැද තියෙන ඊටාම නිසල විලක් අරගත්තොත් කවුරු හරි ගිහිල්ලා එබිල බලනකොට ඒ නිසල විලේ වතුර එකම කැටපත වගේ තියෙන නිසා මූණට එබිල බලන මූණ පේන. ඒ වගේම යහ යුරේ ප්‍රතිබිම්බය හොඳට පේන. වැවේ අඩිය හොඳට පේන. මේකට අපි කියනවා නිසල විලක් කියලා. ඉතින් ඉතින් අපි හිතනවා මේක කණ්ණාඩියක් වගේ ආදාශයක් වගේ අපිට මුඛ නිමිත්ත බලන්න පුළුවන්, යුර බලන්න පුළුවන්, අඩිය බලන්න පුළුවන්. නමුත් අපිට බලාපොරොත්තු වෙන්න බැරි විදිහට ඕකට කොලයක් වැටෙනවා. කොලයක් වැටිච්ච ගමන් මේක කැළඹෙනවානේ. කැළඹුණාට පස්සේ අර නිමිත්ත හෙල්ලෙනවානේ. ප්‍රතිබිම්බේ විකෘති වෙනවානේ. විකෘති වෙච්ච ගමන් අඬන්න පටන් අරගත්තොත් අයියෝ මගේ මූණ කැත වුණා. එහෙම නැත්නම් ඒගොඩ යූර හොදාගෙන ගියා කියලා. එහෙම නැත්නම් යට වැවි යට අඩිය කැළඹුණායි කියලා. නෑ එහෙම එකක් නෙවෙයි වෙලා තියෙන්නේ. මතු පිට විතරයි කැළඹිලා තියෙන්නේ. ආයෙ කොලයක් වැටෙන්නේ නැත්නම් එයා එයා විසින් මේක තැම්පත් වෙනවා. තැම්පත් වෙනකොට ආයෙ මූණ පේනවා. නමුත් ආයෙත් ඉඳපුවම කොලයක් වැටෙනවා. ඉතින් මේක දිහා බලන ඉන්නකොට තේරෙනවා නම් වතුරේ ස්වභාවය තමයි සමතලේ. ඒක කොලයකින් නැති කරන්න බෑ. කොලයක් වැටුනට වතුරේ සමතල ස්වභාවය නැති කරන්න බෑ. පොඩි රැල්ලක් ඇති කරාට වතුරේ තෙත ගතිය හෝ සමතලයක් ඇති කරන එක මේ පුංචි කෙලෙසකින් නවත්තන්න බෑ. ඉතින් මොකටද මේ කොලයක් කරන්න කියලා අඬන්නේ? ආයෙකොල්ල වැටෙන්නේ නැත්තම් මෙයා සම වෙනවා. ඒකට මම තටමන්න ඕනේ නැහැ. මම මෙනෙහි කරන්න ඕනේ නැහැ. මම භාවනා කරන්න ඕනේ නැහැ. ඒක නිසා යෝගාවචරය එතෙන් ගියාට පස්සේ සීල විතරක් නෙවෙයි, කය වචන දෙක විතරක් නෙවෙයි. හිතෙනොත් මේකට ආඩම්බර වෙන්නෙත් නැතුව, මේක ගැන කනගාටු වෙන්නෙත් නැතුව, යෝගාවචරයට පුළුවන් නම් මේක දෙස බලානින්ද ඒක ඉතින් බුදු හිතක් වගේ තමයි. තමයි හැබැයි බුදු හිතට කිට්ටු කරලා නැහැ. එතකොට යෝගාචර කියනවා මේ යමක් මම හිත කරදර ගන්න ඕනේ. හිතාමතා කරන දේවල් වලට විතරයි. දැන් මෙතන සියල්ලම බොහොම සිද්ධි බහුලව සිද්ධ වෙනවා. හැබැයි එකක්වත් මම හිතලා කරන දේවල් නෙවෙයි. ආනාපානෙ මතු වුණොත් මම ආනාපානෙ බලන්නම්. දැන් නැහැ. ඒ වෙනකොට ශබ්ද එනවා යනවා. වේදනා එනවා යනවා. හිතුවිලි එනවා යනවා දරා ගන්න පුළුවන් නම් මේක දිහා බලන්නේ හිටියොත් මේ ලෝකේ කිසිම දෙයක් නැහැ නතර වෙන දෙයක්. එන්නේ අහන්න. මේ දේ ආපුදේ යනකම් බලන්න බැරි නොයවසන සුළු ගතිය නිසායි අපි හිත කරදර ගන්න. ඒ නිසායි අපි චිත්ත පීඩා ගන්න. ඒ නිසායි අපිට ආතතියක් එන්නේ. ඒ නිසා මේ යම් සිද්ධියක් මතුණා නම් ස්වයන් සිද්ධ වේ. ඒක නිසා හේතුඵල නිසා. ඒක නැති වෙනකම් බලාගෙන ඉන්න පටන් අරගත්තට පස්සේ ඒක නැති වෙන එකට නැති වෙනකොට අපි නැවතත් අරූප ලෝකෙට යයි. මතු වෙනකොට අපි ආයෙත් එක්ක කාම ලෝකෙට යයි එක්ක නැත්නම් හැඟුම් බර තැනකට යයි. නමුත් මේ සියල්ලම මම නෙවෙයිනේ. මගේ නෙවෙයිනේ. මගේ ආත්මේ නෙවෙයිනේ. ඒ මොකද මම චේතනා කරලා නෙවෙයිනේ. මම සචේතනිකව නෙවෙයිනේ මේ කරලා තියෙන්නේ. අසංස්කාරිකව නෙවෙලා තියෙන්නේ. ආන්න මේක දිහා බලලා ඒ අසංස්කාරික බව ඒ අවිඥානික බව ඒ අචේතනික බව යෝගාචරයට දකින්න පුළුවන් නම් එයාට තේරෙයි මම සචේතනිකව සවිඥානිකව සසංකාරිකව මොනවා නොකරත් ලෝකයක් තියෙනවා ලෝකේ දිවනවා මේකට හිත කරදර ගන්න නැතුව ඉන්න එක තමයි බුදුරජාණන් වහන්සේ අපට දීලා තියෙන්නේ ඒ හිත කරදර ගන්න නැති එක මම දන්නේ නැත්තම් එහෙම නැත්තම් මම මේකට ලෑස්තිලා ගියේ නැත්තම් කවුදෝ සද්ද කරනවා කියලා මේ හිතෙන් ටිකක් ඒ වහිනවයි කියලා මෙහි කේන්ති ගන්න. ඒ කහිනවයි කියලා මෙහි කේන්ති ගන්න. ඉතින් මං කිය මං කේන්ති ගත නැද කහින එක කහිනව වහින එක වහිනවා. අන්තිමට මගේ පෙට්‍රෝල් විතර පිච්චෙන එක විතරයි වෙන්නේ. ඉතින් මේක ඇහුණට නෑ වුණා වගේ ඉන්න කියලා බුදුජානනාංශ අපිට පුංචි ඉඟියක් දෙන්න. මේ පෙනුනට නොද ඇක්ෂත්තේ නමුත් නොදැක් පොට්ටෙක් වගේ හිටපන් කියලා. ඒ ඇහිච්ච එක ඇහිච්ච මට්ටමේ නතර කරපන්. මේකේ ප්‍රශ්නේ තියෙන මම බැලුවනම් තමයි. බලලා නෙමෙයි මේ පෙනිලා. ඉතින් කාටද පුළුවන් භාවනාදී බලන දේ සහ පේන දේ අතර වෙනස දකින්න? අහන දේ සහ ඇහෙන දේ අතර වෙනස දකින්න. ගන්න හුස්ම සහ ස්වභාවයෙන් ගන්න හුස්ම දිහා බලන්න. හිතන හිතවිලි සහ හිතෙන හිතවිලි දිහා බලන්න. කොච්චර ගැඹුරකට යන්න ඕනද කියලා බලන්න භාවනාදී බුදුරජාන් වහන්සේ ශාසනයට එකතු කරපු අලුත් පරිච්ඡේදය කියවගන්න. මේක බලන්න අමාරුයි. මොකද හේතුව අපේ හිත නිටතරම කාමෙන් ආතුර වෙලා මගේ කාමේ නැත්තම් අපේ කට්ටියගේ කාමේ. ඒ දරුවන්ගේ සුභ සිද්ධිය, අම්මා තාත්තගේ සුභ සිද්ධිය, රටේ සුභ සිද්ධිය, ආගමේ සුභ සිද්ධිය කියලා මේ තේරම මල්ලේ දාගත්තට පස්සේ අපිට අර පළවෙනිනේ කමේවත්, නැත්නම් පළවෙනි නිස්සරණේවත්, කාම ලෝකේ නිස්සරණේවත් ගිහියෙකුට හිතා ගන්න අමාරුයි. ඉතින් ඊට පස්සේ හිතනද දැන් දැන් මම පැවිදි වෙලා අවුරුදු 88 නේ. දැන් විදි 8ක් විතර වෙනවා. එතකොට මේ කාම ලෝකේ දඟලන මිනිස්සෙදියා බලපුවාම මට කොහොමද හිතෙන්නේ කියලා? උදේ ඉඳලා හැන්ද වෙනකම් මට අර වැඩ තියෙනවා සාංශ මේ වැඩ තියෙනවා සාංශ අරක කරලා නැහැ සාංශ මේක කරලා නැහැ කියලා හිතනකොට මට දෙකොණින් hina යනවා අනේ කැඹිරිල්ල කවදා ඉවර කරයි මුගේ හෝනියම කවදා ඉවර කරලා උපේන හරියක් උපයන්නේ කැම්බිරිලි සහ හෝනියක්. ඒ මේ භාවනා කරන්න වෙලා නැතරම් ඒකට ආසාව. ඉතින් ඒකට කියන්නේ ඉතින් බබාගේ මන අපේ කරන් බබා ඒ දේ කරගන්න. ඉතින් වෙන මොනව කරන්නේ? ඉතින් ඒගොල්ලන්ගේ ඉල්ලීම තමයි ඉඩ අරින්න මට දකින්න මගේ හීනේ. ස්වාමීන් වහන්සේ මගේ ජීවිත රට ගහන්න දෙන්න එපා. මට මගේ හීනේ අරින්න මම කෝනේ සාදු ඔබ හීනේ බලාගන්න. මේකයි බුදුරජාණන් වහන්සේ බුදු වුණාට පස්සේ බණ නොකියන්න හිතුවේ. බණ අහන්න කවුරුවක්වත් නැහැ. ඔක්කොටම ඕනේ භාවනාවත් කාම ලෝකේ වැඩි කරගන්නයි. භාවනා කරලා කාම ලෝකේ හැකියාවන් වැඩි කරන්නයි අද භාවනා කරන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ මේ මුණින් නපුරුපු allele කලයට වතුරක් කරන්නේ කවුද උඩ පැත්තට හැරිලා තියෙන්නේ? කවුද මේ කාම ලෝකයේ ගිවන් කිරීමට රූපයක් අවශ්‍යයි? රූප කර්මස්ථානයක් අවශ්‍යයි කියන දේ අහලා කුසල ඡන්දේ පහල කරගෙන මේ කය රූපයක් කරගෙන ආනපන රූපයක් කරන කවුද ඒකට දක්ෂ වෙන්නේ? මොකද කාමයේ වැඩ කරන්නේ වස්තු කාමයේ වශයෙන් නෙමෙයි ක්ලේශ කාමයේ වශයෙන් වැඩ කරනවා එන සටනට පෙළඹෙන කට්ටියගේ 99ක් ලැත්තනම පරාදයි. මොකද ඊයලෝ කියනවා භාවනා කරන්න ගිය ගමන් සෝවන් වෙයි කියලා ඒගොල්ලෝ හිතාගෙන. ඉඳ ගත්ත ගමන් පළවෙනි ධ්‍යානෙ ලැබෙයි කියලා ඒගොල්ලෝ හිතාගෙන. දවසින් දෙකෙන් මට කර්මස්ථාන ඉදිරිපත් වෙයි කියලා කවදාවත් නැහැ. මොකද අපි කරලා තියෙන අකුසල් වලට අපි කරලා තියෙන කඩප්පුලි වැඩ වලට දඬුවම් ගෙවන්න එපයි. ඒක සැරේ බින්දගත්ත ගමන් හරියන්නේ නැහැ. ඊට පස්සේ මේ රූපය ගෙවන් වුණාට පස්සේ ඊට පස්සේ සම්පූර්ණ ස්වයන් සිද්ධ දෙයක් නේ යන්නේ. ඕටෝ පයිලට්ින් දාන්න පුළුවන් මැෂින් එක සම්පූර්ණනේ. දාලා ඒකෙදි මේ එහෙම මේ මතුවෙන සබ්ජෙට වේදනාවට හිතවිල්ල අපි ගාගෙන අනාගෙන මේකට හිත කරදර ගන්න හැටි බලනකොට පුතඥය කියලා කියන්නේ මොන්න තරම් අමනේක්ද කියලා පොඩ්ඩක් හිතන්න බෑ. මේ ලෝකයේ සිදුවෙන වැස්සට හිත් කරදර ගන්නවා. ඉතින් හිත් කරදර ගත්තා කියලා වැස්සේ නැත්තම් ඔන්න කමන්නේ. ඒ වගේම කවුරුහරි කැස්සයි කියලා මේ හිත් කරදර ගන්න. ඉතින් අඩු ගන්න. ඌට කැස්ස සනීප වෙනවනම් හිත් කරදර ගන්න. ඌට කැස්ස සනීප වෙන්නේ නැහැ. Taman පෙට්‍රල් පුච්චන එක විතරයි හිද්ද වෙන්නේ. කැස්සයි ප්‍රේමේ කොහොමඩක් වළක්වන්නත් බෑ. ඉතින් බුදුරජාණන්සේ කිව්වොත් ඔය කැස්සට කමන්නේ ඉවසන්න පුළුවන් කියලා බුදුහාමරට බයින් දෙනවා ඔබ හන්දේ කොන වැඩක් කරගන්න මට කයින්කොට බයින් තරහ යනවා කියලා ඔන්න අපේ මානවයික වාසිකම කොහෙදෝ යන දෙයක් මම කියාගෙන කොහෙදෝ යන දෙයක් මගේ කියාගෙන කොහෙදෝ යන දෙයක් මම කරගෙන අපි මේවට යුක්තිය පසිලන්න හදනකොට රැස් වෙන කෙලෙස් ප්‍රමාණය දන්නවනම් සංසාර කීයකට අපි කර්ම රැස් කරගන්නවද කියලා දන්නවනම් අදාළ නැති ශේෂ්ත්‍රයක අපි හැසිරෙන්නේ අපි ගෝචර භූමියේ නෙවෙයි ඉන්නේ. ගෝචර භූමිය කියලා කියන සතර සතිපට්ඨාන. සතර සතිපට්ඨානෙන් පිට ගිය ගම අපි අනුන්ගේ සීනි කිරනවා, ගංශබා බිස්නස් කරනවා, අනුන්ගේ බර බරාදීන් අපි බර කරත්ත බඳිනවා. ඒක ලෙවලා ඉස්ටා ගන්න බැරි කෙලස් ප්‍රමාණයක් රස කරනවා. ඉතින් කවදා හෝ තේරුම් ගත්තොත් මේක සදාකාලික හැමදාම අපිට සතර සතිපට්ඨානෙ ඉන්න බෑ. අඩු ගානේ දවසකට එක පැයක්වත් වෙන් කරලා මේ රූප කර්මස්ථානයේ හිත තියලා නැත්නම් ඉඳගෙන ඉන්න ඉරියව්වේ හිත තියලා ඉඳ ගියොත් තේරේ කොච්චර අමාරුද කියලා. කොච්චර අමාරුද ඒක රාගෙ නැති බව වෙන්නලා දෙන්න පුළුවන්. ද්වේෂෙ නැති බව වෙන්නලා දෙන්න පුළුවන්. මෝහෙ නැති බව වෙන්නලා දෙන්න පුළුවන්. නමුත් අපේ හිත කැමති නැහැ ඒ කෙලෙස් කැපිලා තියෙන වෙලාවට. අපේ හිත උඩින් පැනලා යන්නේ කෙලෙස් සහිත තැනකට. මේක විනිවිද දකින්න බුදුහාමුදුරුවෝ දැක්කට වැඩක් නැහැ නේ මම දැක්කේ නැත්තම්. පොතේ ලියලා තිබුණාට හරියන්නේ නැහැ නේ Taman ඒක ඇත්පනා අපිට දැක්කේ නැත්තම්. ඉන්සස සරුවචනසේ සදාන් කර තිනවා ඥානතෝ බික්ක වේ පස්සතෝ ආශවානං khයං වදාමි න අජානතෝ න අපස්සතෝ. මානෙනි මේ ආශ්‍රවයන් ගෙවෙන එක දැක්කොත් විතරයි. දැනගත්තොත් විතරයි. මට භාවනා කරන්න ගියාම නුරුස්නා ගතිය එනවයි කියන එක බොහොම ප්‍රීතියෙන් බොහොම ප්‍රමෝදයෙන් දකින්න දැක්කොත් අපිට තේරෙනවා මේක භාවනාවේ දෝෂයක් නෙවෙයි කාමයේ අනිත් පැත්තනේ මේ කම්මැලිකම ආවයි කියලා කියන භාවනාව හරි ගිහිල්ලා අරමුණට හිත ගිහිල්ලා මට බැරිද මේක තව චිත්තක්ෂණයක් ඉන්න තව චිත්තක්ෂණයක් ඉන්න කියලා ඒ බලනා ස්වරූපෙන් ඒ ක්‍රමවේදයෙන් බැලුවොත් අපිට දහසකුත් එකක් උපක්‍රම තියෙනවා තව චිත්තක්ෂණයක් ඉන්න නමුත් දැක්කේ නැත්තම් බැලිය යුත්තේ එහෙම නැත්තම් මානසිකාරය පැවැත්විය යුත්තේ ඒ පැත්තට දන්නේ නැත්තම් ඒ මනසට ලක්ෂිකුත් එකක් උපක්‍රම දුන්නාට එකක්වත් වැඩ කරන්නේ නැහැ. භාවනා කරනකොට මේ විනිවිද දකින්න බැරි මේ කාරණා තුනෙන් අමාරුම දේ මේ කාම ලෝකයේ තියෙන කාමය කියලා කියන්නේ පරණ ණයක්. හිර දඬුවමක්. කාන්තාරයක්. මේකෙන් වෙන්වීමයි එකම සැප කියන එක කියන්න පුළුවන් වෙයිද මේ ජාතිය අමතා කරන රේඩියෝ බණක ඕක කිව්වොත් මොනවා වෙයිද කියලා හිතන්න. ගල් ගහයි. ජාතිය මමතලා කරන ටෙලිවිෂන් එකට කිව්වොත් එහෙම මේ කාමයේ කියලා කියන්නේ ණයක්, gaduwak, තුවාලයක්, මේ ඒ ඒ ස්ටේෂන් කරන කට්ටිය කියනවලු බණ කියන්න ගියාම පුළුවන් තරම් බණ කියන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම නොකිය. මොකද කට්ටිය අහන්නේ නැත්තම්. ඕන කරලා තියෙන්නේ බුදුබණ කියන්නේ නෙමෙයි බොහෝ දෙනෙක් අහන බණ කියන්නේ. ඉල්ලුම සැපෙම නීතියට තමයි බණක් කියන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්නලා දීලා තියෙන මේ ජනප්‍රිය වෙන්න කියන බණක් නෙවෙයි. මේ ඇත්ත ඇති හැටි මේ විනිවිද දකින්න බැරි දේ. මේ විනිවිද දකින්න නම් අපි මෙතෙක්කල් සංසාරයක් පුරා මේ උපයාසපයා ගන්නද මේ කාම නිසා තමයි අද විඳවන්නේ ඒ නිසා తాවකාලිකව හෝ ඉෂ්ටිරෝ හෝ කාමයෙන් වෙන්විච්ච තරමට විනිවිද දකින්න බැරි දයක් අපි මේ දකිනවා ඒකෝයි හිතන තරම් ලේසි නෑ අපි හිතන තරම් කාමයෙන් වෙන් වෙන්න බෑ වෙන් වෙන්න ගියාට පස්සේ විශාල ප්‍රශ්න රාශියක් එතන තියෙනවා ඒ ප්‍රශ්න රාශිය මොකද අපිට පේන කෙලේශකාම විතරක් නෙවෙයි වස්තුකාම විතරක් නෙවෙයි උතන තියෙන ඕකකට ක්ලේශකාම වගේක් වැඩ කරනවා ඒ ක්ලේශකාම වලින් ගැලවෙන්න බෑ කොහොල්ල බබයෙන් ගැලවෙනවා වගේ ඒ සඳහා අපිට රූප කර්මස්ථානික සරණ යන්න වෙනවා ඒ සරණ සඳහා ගන්න රූප කර්මස්ථානේ සුඛනම්මේව අල්ලන්න කාටවත් බෑ එක්ක ඒක බදලා අල්ලනවා එහෙම නැත්නම් ඒක නොසලකා නිකන් ඒ රූප කර්මස්ථානේ සුඛනම්මේ විදිහට අල්ලන එකට තමයි කියන්නේ සති සම්බොජ්ජංගම් භික්කවේ භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං පටිනිස්සග්ගානුපස්සී. ඒක නිසා කියන්න පුළුවන් යම් වෙලාවක යෝගාවචරයේ සක්මන් භාවනාව කරනකොට සක්මන ඉබේ විවේකීව වෙච්ච තැනදී විතරයි සක්මන් භාවනාවක් වෙන්නේ. එතකම් මේ වම දකුණු වශයෙන් මෙනෙහි කරනකම් මුලැමැදාග වශයෙන් මෙනෙහි කරනකම් තාම යෝගාවචරය පිටිය සකස් කරනවා විතරයි. තාම භාවනාවට වැටලා නැහැ. ඒ නිසා සක්මන යන්න ඕනේ විවේක නිශ්චිතං විරාග නිශ්චිතං නිරෝධ නිශ්චිතං වස්සග්ගාන පස්සේ. ඔහු විවේකීව යන ගම වෙනදට වැඩිය අවදියකින් බලන්නේ. විරාගීව මේක දිහා බලනවා. එමුතු මේ කොරවක් වැවිදින්න වගේ බොරු කකුල් කාරය වගේ ඇවිදින වගේ යන ගම මොනම චිත්ත කරලවත් නැහැ තාම. මම මේ විහිළු කරනවා නෙවෙයි. එහෙම ඇවිදින්නේ ඉස්සරහට මේ විවේකේ ලබා ගන්න අදහසින් තමයි. නිසා යෝගාවචරය දැනගන්න භාවනා කරන තාක්කල් භාවනා සිද්ධ වෙන්නේ නැහැ. භාවනා වෙන්න යන තාක්කල් වෙන්න අරිනස්කොටුවට තමයි භාවනා සිද්ධ වෙන්නේ. ඒ නිසා කොච්චර කාලයක් අපි සක්මන හුරු කරගන්න වෙයි. පරියංගයට ගිහිල්ලත් අනායාසයෙන් අරමුණත් එක්ක ඉන්න පුළුවන් නම් අනායාසයෙන් අරමුණ ගෙවි හැට හැටි දකින්න පුළුවන් නම් අන්න එතනදී භාවනා සිද්ධ වෙනවා. ඒක මේ මේ වගේ මධ්‍යස්ථාන වලින් අපි උගන්වන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි මෙතෙන්දි මතක් කරලා දෙනවා මූලික පාඩම් පන්තිය දෙනවා මෙන්න මේමයි මේක වෙන්නේ ඊට පස්සේ ගිහිල්ලා තමන්ගේ ජීවන රටාවේ ඉන්න ගමන් පුළුවන් තරම් බලන්න කාම ලෝකේ ගෙවම් කරන්න ඕනේ නම් වස්තුකාම ක්ලේශකාම රූප කර්මස්ථානෙ හිත දාන්න ඕනේ. ඒ දාන රූප කර්මස්ථානේ ගෙවෙන්න පටන් ගන්නකොට තමයි භාවනාව සිද්ධ වෙන්නේ. ඒක නිසා ගෙවල් දොරවල් ඉන්නකොට කියන්නේ අපි පිටිය සකස් කරනවා විතර හැමදාම කවදාකවත් ගොඩනැගිල්ල හදාගන්න වෙලාවක් ඉන්නේ නැහැ. ඒකයි අපි සංකල්පයක් වශයෙන් ලෑස්ති කරේ මේ නේවාසික භාවනා වැඩමුළු දීලා ඒගොල්ලන් මේ ගත්ත ගැම්ම කඩා ගන්න නැතුව එකම අරමුණ එකම භාවනා ශාලාවේ එකම පිරිසත් එක්ක එක හැලියපත් කාලා කරලා කරලා කරලා බැලුවොත් තේරෙයි ඒ අරමුණක් දිහා දිගට බලාගෙන ඉන්නකොට ඒ අරමුණේ වශී කර ගන්න පුළුවන් ගතියක්, ගෙවෙන ගතියක් සමහරෙකුට අත්දැක ගන්න පුළුවන්. ඒක ලොකු ජයග්‍රහණයක් එක්කෙනෙක් අත්දැක්කත් මුළු සමුචියටම ලොකු ජයග්‍රහණයක්. ඊට පස්සේ ඒක සම්පූර්ණයෙන් අරමුණ ගෙවම් කරලා අරූපේට හිත ගියාට පස්සේ නැත්නම් මේ කියන්න බල මේ පඨවි ආපෝ තේජෝ වායෝ වශයෙන් පේන මේ රූප ධර්ම ගෙවම් කරලා අවකාශ ධාතුව දැකපු දවසේ ඒ යෝගාවචරයා ඒ රූපයන්ගෙන් වෙන් වෙච්ච එහෙම නැත්නම් රූපානමිතන් නිස්සන්නයි යද්දන් අරූපං කියලා. එහෙම ලෝකයක් තියෙන බව තේරුම් ගත්තට පස්සේ එයා මේ වෙනකො හරි ගිහිල්ලා නෙවෙයි. චීන කන්නඩිකෙන් බල්ලත් නෙවෙයි. දුරේක්ෂයෙන් බල්ලත් නෙවෙයි. මේ සති සමාධි දෙක පෙළගස්සපු ගමන් යාට පේනවා ඕනෙම අරමුණක් විනිවිදින්න පුළුවන්. ඕනෙම අරමුණක් ගෙවෙනකම් බලන්න පුළුවන් කිව්වට පස්සේ එයාට තේරෙනවා රූපේ වෙනුවට අරූපේ පේන්න පටන් අර ගන්නවා. එතන කාම ලෝකයෙන් වෙන් වුණාට වඩා විවේකයක් තියෙන එකට කියනවා පස්සම්බනේ කිය. සංහිඳියාවක. මෙතන තමයි හිතේ හෝ කයේ සුවසේවාව සිද්ධ වෙන්නේ. කාට හරි ලෙඩක් තිබිලා සනීප වෙන්න හිත මෙතෙන්ට ගන්නවා. කාට හරි මානසික රෝගයක් කියලා සනීප වෙන්න මේක මෙතෙන්ද එන්න ඕන. ඔය හැම බේතෙන්ම කරන්නේ අපි එතෙන්ද ගෙනත් දාන එක විතරයි. මොස්සෝ සේවා වෙන්නේ හිතෙන්ම තමයි. ඒ නිසා භාවනා කරලා යම් වෙලාවක යෝගාවචරයට ඉදිරියෙන් තියාගන්න ලද රූප කර්මස්ථානයක් ගෙවම් කරලා ඒ ගෙවම් වෙච්ච තත්වයේදී ඒකට ආශා කරන්නේත් නැතුව ඒකට වෛර කරන්නේත් නැතුව හුරු කරන්න. හුරු කරනවා කියලා කියන්නේ ආය ගොරෝසු වෙන දන්නවා ආය සංසිඳනවා. ආය ගොරෝසු කරනවා සංසිඳ කොට තියෙනවා. ඒ කාලය පුරාවට සම්පූර්ණ හිත සමබරයි, කය සමබරයි. සංහිඳියාවක් සිද්ධ වෙනවා. ඒක වෙනකොට කියනවා භාවනා බොජ්ජංග මට්ටමට ඇවිල්ලයි කියලා. බොජ්ජංග මට්ටමින් තමයි Tamanට පස්සජි සම්බොජ්ජංගං කෝ කස්සප මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීගතෝ කියන විදිහට මේ සංහිඳියාව මේ මඩ කලතපු වීදුරුවේ මණ්ඩි මෙදෙන්න පටන් ගන්න එතෙන්දි තමයි. ආන්නේ මණ්ඩි විඳින්න පටන් ගත්තට පස්සේ ඒ ඇතිවෙච්ච විවේකයට ගැටි වෙන්නෙත් නැතුව ඒ ඇතිවෙච්ච විචේ කැඩුනයි කියලා කනගාටු වෙන්නෙත් නැතුව අෂ්ටලෝක ධර්මේ කම්පා නොවෙන තැනට යෝගාවචරය යන්න නම් අනිවාර්යයෙන්ම සත්පුරුෂ සංසේවනයේ අවශ්‍යයි. මේක කවුරුවක්වත් කරලා පෙන්නුවේ නැත්නම් යෝගාචරයට හිතන්න බෑ. සද්ධර්ම ශ්‍රවණය අවශ්‍යයි. ධර්මානුධර්ම ප්‍රතිපදාව අවශ්‍යයි. එතින්දී ওই සත්පුරුෂ සංසේවණී කියන එක බොකේ ඉන්න බබාට අම්මගේ බඩට තියෙන පෙකිනි වැල තරම් වගේ සම්බන්ධයක් අවශ්‍ය වෙනවා. පෙකිනි වැල නැත්තම් බබාට වර්ධනයක් නැහැ. පෙකිනි වැලක් නැතුව භ්‍රූණ පෝෂක් වැඩෙන්නේ නැහැ. ඒ වගේම සද්ධර්ම ශ්‍රවණය කියන එක ඒ අම්මගෙන් එන ඕජාව වගේ ඒ ඕජාව නෙමෙයි ගන්නෙ. ඒක වැදෑමහට ගිහිල්ලා වැදෑමෙන් පෙරලා බබාට ඕන ටික ඒ පැකිනි වැල හරහා එනවා. ධර්මානුධර්ම ප්‍රතිපදාව කියලා කියන්නේ ඒක ගැබක විතරයි කරන්න පුළුවන්. එලි මහනක කොහොමවත් කරන්න බෑ. එතකොට මේ අම්මා ගැබ්බර අම්මා ඒකට ගැප් පෙරහැර පානවා දරු ගැබට පහසුකම් සලසලා දෙනවා. දඟලන්නේ කරන්නේ නැතුව එතකොට තමයි මේ භ්‍රූණය මේ මේ දරු ගැබ මෝරන්නේ. එතකොට තමයි භාවනා දියුනේ. ඉන් එහාට තියෙන භාවනා ඕනෙම ආගමක තියෙනවා. මේ කැලේ කොහෙවත් නැහැ. මේ කැලේ තියෙන්නේ සරුවචන් වංශිකාව විතරයි. ඒ නිසා හිතෙන්ද සුදුසුකම් ලබන්නයි අපි මේ රූප කර්මස්ථානයක් වඩා. ඒ නිසා රූප කර්මස්ථානේ ගෙවෙන්න ගෙවෙන්න රූප කර්මස්ථානේ හුරු කරගන්න හුරු කරගන්න රූප කර්මස්ථානේ වශී කරගන්න වශී කරගන්න තමන්න කොහොමද ඒක වැටහෙන්නේ කොහොමද දැනෙන්නේ කියලා කියව ගන්නයි මේ කමටහන් සුද්ධ කරවගන්න. ඒකයි මේ වාස්තාවේ ලියන්න කියලා කියන්නේ ආනාපාන සතිය ඉස්සරහට ගන්න එකත් ලොකු දක්ෂකමක් තමයි. ඒ ගත්ත ආනාපාන දිහා බලනකොට යා මොන මොන තාලෙට වෙනස් වෙනවද? මොන එකෙන් මොන එකටපත් වෙනවද? මොන විපරිණාමයටපත් වෙනවද කියලා යෝගාවචරයට අඳුනක් බලලා අඳුනේ ඉන්න හනුම කොහාටද පණින්නේ කියලා ගුරාට කියන මිනිස්සෙක් ඉන්නේ. මම දන්නේ මේව අහලා තියෙන ආරූප කතාවද කියලා අඳුන හැම වෙලටම පේන්නේ. අඳුන කියවන මනුස්සයා ඒක බල්ලා ගුරාට කියනවනේ හනුමා මෙතන මෙතන පැන පැන පැන මේ යනවා. ඒක ගුරා තමයි දන්නේ. ඒ වගේ තමයි භාවනා කරනකොට ආනාපාන සාපේක්ෂව නැත්නම් බිම්බීම හැකිලිමට සාපේක්ෂව නැත්නම් මම දක්වනට සාපේක්ෂව ඒකේ විපරිණාම වෙනකොට පෙරලි වෙනකොට කොහොමද Tamange හිත වැඩ කරන්නේ කිව්වොත් කේන්දරේ බල්ලා කියනවා වගේ පුද්ගලගේ චරිත මෙහෙමයි. රුචර්ෂිකම් මෙහෙමයි කියන එක දැනගන්න පුළුවන්. කියන එක නෙවෙයි Tamanටත් පුළුවන්. ඒක නිසා මේ විනිවිද දකින්න අමාරු මේ කාරණා තුනේ මේ රූප කර්මස්ථානයේ නිස්සරණය ඒක විපරිණාමය ඒක ඇතිව නැති වෙන යන හැටි ඒක අනිත්‍ය භාවයට ලක් වෙනකොට ඒකේ විස්තර කැඳේ ගල බේරුවා වගේ කියන්න පුළුවන් නම් ඒක නා ඕනම සමිතියකට කම්පැනි එකකට දැම්මොත් හොඳම මැනේජර් කෙනෙක් කරන්න පුළුවන්. ඒ කෙනාට ඕනේ රටක් පාලනය කරන්න පුළුවන්. ඒ කෙනාට ඕන සමාජ ප්‍රශ්නයක් තේරුම් ගන්න පුළුවන් මොකද එයා දන්නවා දකින්නේ දකින්න හැටියට කියන්නේ. ඒකට කියනවා ආර්ය විවහාරය කියලා. පේන දේ පේන හැටියට කියන්න පුළුවන්. අපි හැම වෙලාවෙම මේක ආලවට්ටම් දාලා අතිශෝක්ති කරලා අරකින් මේකෙන් කලවම් කරලා කියන නිසා මේ නිස්සරණේ හාත්පසින් සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි අතර ගනුදෙනුව එහෙම නැත්නම් සංනිවේදනය වෙන්නේ නැහැ. ඉතින් සමේක ඉතාම දුර්ලභ දකින්න දුෂ්කර දෙයක් බව මේ ශාරිපුත්‍ර ස්වාමීන් ප්‍රසිද්ධ ප්‍රකාශ කරන නිසා අපි ළඟ තියෙන දුෂ්කරතා ගැන දුර්වලතා ගැන අපි කනගාටු වෙන්න වටින්නේ නැහැ මොකද ඒක මහා ධර්ම සීනාධිපති ස්වාමීන් වහන්සේටත් දුෂ්කරයි. නමුත් දුෂ්කර කියලා පැත්තකට දාන්න එපා. අපි ඉස්සරහින් කියන අරමුණ අනිවාර්ය වෙනස් වෙන සුළුයි. ඒ වෙනස් වෙනකොට බාහිර ලෝකෙත් වෙනස් වෙනා එකකටවත් කලබල වෙන්නේ නැතුව මේ වෙනස් වීම නිසා මගේ හිත මොකද කරන වැඩ මගේ හිත කොහොමද ප්‍රතික්‍රියා කරන්නේ මගේ හිත කොහොමද ප්‍රතිචාර දක්වන්නේ කියලා හරියට වාර්තා කරගන්න පුළුවන් වෙනවනම් ඒ භාවනාවෙන් 150ක් ඉවරයි මේ තාම දුෂ්කර ගමනේ 150ක් ඉවරයි ඒ මොකද වෙන දේ වෙන හැටියට කියන්න පුළුවන් ඒකට හේතුව මොකද ජීවිතේ පුරාවට අපි අතිශෝක්ති කතා කරලා තියෙන දේ පුම්බල කතා කරලා දැන් ඒක ඇබ්බැහියට ගිහිල්ලා ඒ නිසා මතක තියාගෙන ඉන්න අතිශෝක්තිය බොරුවගේ මල්ලි වගේ. බොරුව කෙලින්ම අපා ගන්න. බොරුව කෙලින්ම කර්මපතයක් වෙනවා. අතිශෝක්ති කරන්න ගියාට පස්සේ අර බොරුවගේ මල්ලි නිසා කතා කරනකොට ඇති හැටියට කතා කරන්න පුරුදු වෙන්න පුළුවන් නම් ඒක ආහරි විවහරයට වැටෙනවා. හැබැයි එකක් කියත හැකි. ඇති හැටි කතා කරනකොට කවුරුවත් කැමති නැහැ. ඔක්කොටම ඕනේ මේක මවාපෑමක් සාහිත්‍යයක් කරලා පෙන්වන්න තමයි ඒ නිසා ඇටි ඇටි කතා කරන්න පටන් ගත්ත ගමන් බොහෝ දෙනා ආයත් වෙන්න පටන් ගන්නවා. බොහෝ දෙනාට මේ කතාව අල්ලන්නේ හැබැයි බුදුහාමුදුරන්ට ලඟ වෙනවා. ආර්යයන් වහන්සේලාට ලඟ වෙනවා. සත්පුරුෂයන්ට ලඟ වෙනවා. සද්ධර්මයට ලඟ වෙනවා. ඒ නිසා අපිට ඕන කරලා තියෙන්නේ රැළට වැටිලා රැල්ලත් එක්ක යන්නද? එහෙම නැත්නම් ගණයා කෙරෙහි කුලයා කෙරෙහි බැඳිලා ආලවට්ටම් කතා කර කර ඉන්නද? එහෙම නැත්නම් ආර්යයන් වහන්සේට සහ සත්පුරුෂයන්ට සම්බන්ධ වෙනද කියන එක අපි මේ දක්වන ආකල්ප සංකල්ප වලින් කියන්න පුළුවන්. මේකෙදි හොඳටම මේක යොදවන තැන තමයි කමඨාන් සුද්ධ කරනකොට කියන වාර්තාව. ඒ සමන් ඉල්ලා හිටනවා සියලු දෙනාටම මේ කමඨාන් වාර්තාවක් කරන්න ඉස්සර වෙලා දත යුතු කරුණු සහිත කොලයක් අපි දීලා තියෙනවා. ඒක සමහර විටක හුඟක් විස්තර සහිත වැඩි ඇති. ඒක නැතුවම බෑයි කියලා කියන්නේ නෙමෙයි මම මේ හදන්නේ. නමුත් ඒක හරියට වටහා ගත්තොත් අපි මේ දුෂ්කර ගමනේ හුඟක් කෘත්‍ය සාධනේ සිද්ධ වෙයි. ඒ වගේ මේක දන්නේ තියයට තාම අල්ලගන්න බැරි අයට අපි පූර්වාදර්ශයක් වෙයි. ඒක නිසා මේ දුෂ්කරව දකින්න අමාරු දුෂ්කර දේ නැතිකම නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ. ඇති ඇතින් කියාගන්න බැරිකම අන්න ඒ දුෂ්කර දේ සම්බන්ධයෙන් කියන ලද මේ බණ දුෂ්කර දෙයක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මූණ දිහා බලනකොට නම් පේන්නේ ඔක්කොටම නිකන් එහෙන ගහච්ච තෝම් පිටිනි වගේ මූණවල්. මොකද තේරෙන්නේ නැහැ. කමන්නේ ඒක ඇති ප්‍රශ්නයක් නැහැ. මොකද සාරිපුත්‍ර සාංශිත් කියනවා මේක තේරෙන්නේ නැහැ කියලා. නමුත් මම හිතනවා නැවත නැවත තුන් හතර සැරයක් හපලා කෑවොත් යම් යම් දේවල් තේරෙයි කියලා. එහෙම වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා ආශිර්වාද දෙනාටම ශනසි මුදා වේවා මේ දුෂ්කර කාරණාව සුවිශේෂීතව විශේෂ විසදව හැකි ශක්ති ප්‍රමාණයෙන් දක්වන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා